ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරු දනාම ඒ සඳහා ධර්ම ගෞරවයෙන් සාදුකාරය පවත්වන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පස්ස පච්චයා වේදනාති සුසීම පස්සති තී එවං භන්තේති පස්ස නිරෝධා වේදනා නිරෝධෝති සුසීම පස්සති තී එවං භන්තේති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පටිච්චසමුප්පාදේ කොහොම සංවේදී ස්ථානයකට එහෙම නැත්නම් සියුම් ස්ථානයකටයි මේ ක්‍රමයේ සපත් වෙලා තියෙන්නේ අපි මේ සඳහා කොට පාදාගත්තේ මාත්‍රකාව ඉදිරිපත් කරගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශිත සූත්‍ර අඩංගු සූත්‍ර පිටකයේ සංයුත නිකායේ නිදාන වර්ගයට අයිති වටිනා සූත්‍රයක් වෙන සුසීම සූත්‍රය ඉස්සරහින් තියාගෙනයි. මේ සුසීම සූත්‍රයේදී මුල් කොටසේදී සරුවචන් වහන්සේ ඒ සුසීම ස්වාමීන් වහන්සේට තිබිච්චි යම් යම් මානසික ව්‍යාධි එහෙම නැත්නම් හිතේ පාටලවිලි වරදවා වටහා ගැනීම දුරු කිරීම සඳහා ප්‍රශ්නෝත්තර ක්‍රියාවලියකින් සාකච්ඡාවකින් මේ පංචස්කන්ධයේ විශේෂයි රූප වේදනා සංඥා සංඛාර වශයෙන් හඳුනන පංචස්කන්ධයේ විශේෂයෙන් නිබ්බිදාව පහල කරලා දෙන්න ප්‍රයත්නයක් ගන්න. ඇනිලා ඒක සඳහා මනස නැත්නම් මානසික මානසික පසුබිම සකස් කරගත්තට පස්සේ ඒ නිබ්බිදා දෘෂ්ටි කෝණයෙන් යුක්තව මේ හේතුඵල වාදය පටිච්ච සමුප්පාදය හේතු ගන්නේ දීම සඳහා ප්‍රශ්නාවලියක් නගනවා. එතනදී කාටත් වැටහෙන මේ පටිච්ච සම්පදාය අවසාන කෙලවර ජරා මරණ කියන නැති කිරීම සඳහා දුරු කිරීම සඳහා නිරෝධය කිරීම සඳහා ක්ෂය කිරීම සඳහා වැය කිරීම සඳහා කවුරුත් කැමති වෙන තැනින් තමයි පටන් අරගන්නේ. ඒක නිසා ඕනම කෙනෙකුට ਸਰවඥාන්සෙත් එක්ක මුලින් සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද හැම කෙනාම කැමති ජරා ව්‍යාධි මරණ. මේක මේ ජරා මරණ කියලා මෙතන මේ කටහුරු වෙන්න යොදලා තියෙන්නේ. අන්න ඒ දුරු කිරීම, නිරුද්ධ කිරීම සඳහා කුමක් කටයුතුද කියලා දැනගන්න සුසිමගෙන් අහනවා මේ ජරා මරණ හටගන්නේ ජරා මරණට ආසන්න කාරණා වෙන්නේ මේ ඉප්පත්ති බව, ජාතිය බව පිළිගන්නවාද කියලා. ඉතින් ඒක අමාරුයි කෙනෙකුට පිළිගන්න. මොකද අපේ මනුස්ස මනසේ තියෙන දෙතාවර භාවය නිසා අපිට උප්පත්ති අවශ්‍යයි ජරා මරණ දෙකෙන් තොරව. නැත්නම් ඉපදිලා ජරාවට මරණයටපත් නොවි ඉඳයි ඕන වෙලා තියෙන්නේ. නමුත් මේ උප්පත්තියට ආසන කාරණාවේ නිසා අපි ಜಾති කියලා පිළිගන්න මැලි වෙනවා. නමුත් ජරා මරණ නැති කිරීම සඳහා කැමැත්තක් දක්වනවා නම් මේ ಜಾතිය නැති කිරීමෙන් ಜಾති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය කරන්න පුළුවන් කියලා ඒ දාර්ශනිකව තාර්කිකව ණය විපස්සනාවට පෙන්ලා දෙනවා. ඊට පස්සේ ඒක අපට අවශ්‍ය විදිහට ඒ ಜಾතිය නිරුද්ධ කරන්න බෑ. ඒක සීදී නසා ගැනීමකින්වත් උච්ඡේදවාදයක් අදහිල්ලකින්වත් කරන එකක් නෙවෙයි මෙතන සරුවචනාංශ මේ පෙන්වන්න හදන්නේ. ඒ ಜಾති කියන සංකල්පයට ගෙනල්ලා ප්‍රශ්නේ ಜಾති ජරා මරණ ಜಾති කියන තැනට ගෙනල්ලා මේ ಜಾතියට හට ගැනීම සඳහා ආධාර වේ කාරණාව මොකද්ද කියලා බැලුවොත් භවය පැවැත්ම සංසාරේ පවතින තාක්කල් කොයි හරි උපදිනවා ඒක නිසා ಜಾති නැති කිරීමට නම් භවේ නැති කරන්න ඕනේ කියලා භවය සහ ಜಾති අතරට තාපියෝරක් පිටිපස්සට යනවා ඊට පස්සේ භවයක් යම් කිසි කෙනෙකුට අතනෑර මේ වටවලල් යන්න ගැම්මක් වේගයක් ඇති වෙන්නේ කොහොමද කියලා බැලුවොත් උපාදානය කරගන්නා වූ දැඩිසේ ගන්නා වූ දේවල් නිසයි අපි මේ ගැහෙන්නේ අපි මේ වටවලල්ල යන්නේ ඇලි බැඳි වාසය කරන්නේ එතකොට ඒ විදිහට දැඩිසේ යමක් ගන්නේ මේ දැඩිසේ අල්ලබදාගන්නේ සාමාන්‍යයෙන් අපි අල්ලබදාගන්න කැමැති වෙන දේවලින් සමහරක් තමයි. ඒක නිසා දැඩිසේ අල්ලබැදී බදා ගැනීමට හේතු වෙන්නේ සාමාන්‍ය අල්ලබදා ගැනීම. සාමාන්‍ය මම මාගේ කියා ගැනීම. මම මාගේ කියා ගන්න තාක් එයින් සියම් කොටසක් දැඩි මනාපයට අවු වෙනවා. දැඩිසේ මම මාගේ කියා ගන්න. ඉතින් මම මාගේ කිව්වොත් මම මාගේ වෙනවා. එහෙම නැත්නම් උපාදාන කෙරුවොත් භාවයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ තණ්හා උපාදාන කියන දෙක කුමක් පදනම් කරගෙන නැතයි ඒකට හේතු වෙන්නේ මොකද්ද වේදනා විඳීම් විඳීම් නිසා විඳන අනුවයි අපි ආශ කරන දේවල් විඳින තියෙන ආශාව ආශකෙන් දේවල් පරිභෝග කරන තියෙන ආශාව තමයි කාම ඡන්දේ කියලා සඳහන් කරන්නේ කාම ආශාව දස්සන කාමයේ ශවන කාමයේ සමුල්ලේපන කාමයේ ආදි වශයෙන් මේ කාම වස්තු රාශියක් තියෙනවා. ඒ නිසා රූප බැලීමේ ආසාව, සද්ද ඇසීමේ ආසාව, පෛරුපාසනය කිරීමේ ආසාව, අතපත ගෑමේ ආසාව, කාම සංසර්ගයේදී මේ ආසාව වශයෙන් මේ ආසාල් බොහෝම අහිංසක තැනක ඉඳලා පටන් අරගෙන අර වගේ මෛතුන සේවනයේ දක්වාම ක්‍රමයෙන් ඉතිරි පැතිරි යනවා. ඉතී වසන්දාත්මේ ඉඳුරම් පිනවීම කියලා මේකට අපි නම්බුකාර වචනයක් පාවිච්චි කරනවා. ඒ පොතපතේ සඳහන් ඉඳුරම් පිනවනවා කියලා. ඇහ, කන, නාසය, දිව, කය, මන පිනවනවා. ඉතින් මේ පිනවීම සම්මත සබ්භ්‍යාන සබ්භ්‍යත්වගත සමාජයේ කිසිම දෝෂයක් ඇත්තේ නැහැ. ඕනෙම දෙයක රාජ්‍යවරු රටවැසියන්ට හැකිය තරම් ඉඳුරම් පිනවීමට අවස්ථා දෙනවනේ රාජ්‍යරෝ හොඳයි කියලා කියනවා. යම් නගරයක ය පුරවැසියන්ට සහ පුරංගනාවන්ට ඇතිවෙන්න ඉඳගෙන පුරවන තියනවන පිනවන තියනවන එක දියුණු නගරයක් ආඩ්‍ය සම්පන්න නගරයක් කියලා ශිෂ්ටාචාරයේ සඳහන් වෙනවා. ඒ නිසා ඉදරම් පිනවීම ඒක සම්මුති ලෝකයේ සම්මුති සත්‍යයේ බොහෝ දෙන අතර හොඳ දෙයක් විදිහටයි සඳහන් වෙන්නේ. ඉතින් සරුවචන් වහන්සේ ඒකට විරුද්ධ වෙනවා වගේ නම් පේන්න දෙයක් නැහැ. නමුත් සරුවචන් වහන්සේ මෙතනදී මතක් කරලා දෙනවා ඒ විදිහට ඒ වේදනාවල තියෙනවා සාධාරණ වේදනා සහ අසාධාරණ වේදනා කියලා જાති දෙකක්. සම්‍යක් වේදනා සහ මිත්‍යා වේදනා කියලා දෙකක්. එහෙම නැත්නම් අපි අපේ විඳීම් ශේෂ්ත්‍රයේ විතික්‍රමණය වෙනවා, උල්ලංඝනය වෙනවා යම් තැනකදී ඒක වෙච්ච ගමන් අපේ විඳීම තව කෙනෙකුට බයක් සහ හානියක් ඇති කරනවා. ඒ වගේම අපේ අනාගතයට බයක් සහ හානියක් ඇති කරනවා. යම් වේදනාවක් අනුන්ට බයක් හානියක් ඇති කරන්නේ නැත්නම් යම් වේදනාවක් වර්තමානට අනාගතයට දුකක් ඇති කරන්නේ නැත්නම් අපි කියනවා සම්‍යක් කියලා. ඒ අනුව වේදනා જાති දෙකක් තියෙනවා. මේ පෘතජ්ජනයා කියන සතා උන්නෝ දෙක අඳුනන්නේ නැති සතා. එයාට මේ කොතෙන්ට යනකම් සාධාරණද කොතනින් එහාට අසාධාරණද කියලා තේරෙන්නේ නැහැ. කොතනද වීතික්‍රමණය වෙන්නේ කියලා අල්ලගන්න බෑ මොකද ඒ වෙනකොට එයා ඒකේ මත් වෙලා ඉවරයි. කොතනද උල්ලංඝනයක් සිද්ධ වෙන්නේ කියලා එයාට තේරෙන්නේ නැහැ මොකද ඒ වේදනාවේ තියෙන මද පමාද ගති නිසා. ඒ නිසා මේ වේදනා චෛතසිකය කෙනෙක් වරදේ බඳවනවා. ඒ වරදේ බඳවන්නේ සීමාව දන්නේ නැති එක. ඒ සීමාව පිළිබඳව දැනීම හැඟීම ඇති එක්කනට අපි කියනවා ඉන්ද්‍රිය සංවරයක් සහිත, බයලජ්ජා සහිත සීලයක් ඇති කෙනයි කියලා. ඉතින් ඒ සීලය, ඉන්දිය සංවරය මේ කියන බයලජ්‍ය ගතිය බොහොම తాවකාලිකයි පෘථජ්ජනයයි. ඒක සමහර වෙලාවට ලෝකෙට පෙන්වන්න කරන දේවල් දවල් මිගෙල් රෑ දානියෙල් වාගේ අවරෙන් සාධාරණයි එලිපිට නැති වගේ දේවල්. ඉතින් ආර්ය භාවයටපත් උනායි කියලා කරන එක දවල් රෑ වෙනසක් නැහැ. ඒවා ස්ථිරසාර වෙන එක. ඒ නිසා මේ වේදනාවේ ඒ කොටස් දෙක වෙන්කොට දැනගන්න තරම් සංවේදී භාවයක් පිට කෙනෙක් අපේ දිහා බලන හිටියොත් එවැනි ධර්මතාවට අපි කියනවා සදාචාරවාදී කියලා. අනුන් ඉන්න අපිට පස්සේ කෙවිතක් තියාගෙන මෙතනින් මේ වැට පැනපු ගමන් ගහනවා. වැට ඇතුලේ හිටපන් කියලා රකින්න ගතිය. ඒක තමයි අපි ඔය සමාජ නීති වලින්, ව්‍යවස්ථා වලින් නීති එහෙම නැත්නම් දණ්ඩ නීති සංග්‍රහයෙන් කරන්නේ. එනමුත් ਸਰවචනාංශේ ඒක ඉතාමත් අල්ප වශයෙන් පාවිච්චි කරලා තමන්ගෙම සතියෙන් සැලකිලිමත් වෙන්න කියනවා යම් යම් වේදනා නැතුවම බැරි පැවැත්මට අත්‍යවශ්‍යයි ඒ වයින් කවදාකවත් කාටක බයක් දුකක් ඇති කරන්නේත් නැහැ Tamanට ඇති කරන්නේත් නැහැ වර්තමානයේට දුකක් ඇති කරන්නේත් නැහැ අනාගතයට දුකක් ඇති කරන්නේත් නැහැ ඒවවා උපයෝගී දේවල් වස්තු වශයෙන් සිව්පසේ වශයෙන් ඒ පරිභෝගය ਸਰුවඥාන්සේ අගය කළා තියෙනවා හැබැයි යම් තැනක ඒ මල පණින වෙලාවක් වෙනවා උල්ලංඝනය වෙන වෙලාවක් ඉර පණින තැනක් එහෙම නැත්නම් වීතික්‍රමණය වෙන එකක් අන්නේ වීතික්‍රමණ මට්ටමේදී සැලකිලිමත් වීම සඳහා සරුවචනාංශය පනවන්නේ ඇතුළත මුරකාරයෙක් ඒ ඇතුළත මුරකාරයට තමයි සතිය කියලා කියන්නේ එළඹ සිටිනවයි කියලා කියන්නේ එහෙම නැත්නම් අප්‍රමාදී බව කියලා කියන්නේ ඉතින් මේ සතිය වඩන කෙනාට ඉස්සලා ඉස්සලා උල්ලංඝන සිද්ධ වෙනවා වීතික්‍රමණ සිද්ධ වෙනවා ඊට පස්සෙම වීතික්‍රමණ වුණාට පස්සේ වෙන ආදීනාවේ වැටෙනවා වීතික්‍රමණය නොකර මේක ඒ කියන්නේ ආරක්ෂක සීමාව ඇතුළේ මේවා පාවිච්චි කිරීමෙන් එහෙම ආදීනව රහිතව වැඩ කරන්න පුළුවන් කියලා එයා හරියට දේවල් කෙරේ මධ්‍යස්ථ හැඟීමක් පහළ කරගන්නවා වේදනා සම්බන්ධයෙන් නිසා මේ වේදනා චෛතසිකය හරීම පෞද්ගලිකයි රහසිගතයි වගේ පුදුමාකාර ඇතුළකට ගෙනියනවා අපි ඊට නමුත් ඒ නිසා හුඟ දෙනකොට සැක උපදවන්න පුළුවන් අපි මේ වේදනා ලෝකික රස වින්දනය අභිරමණය රසාස්වාදය බොහෝම ශ්‍රේෂ්ඨ කළ සලකන ලෝකෙක එහෙම දෙමාපියන්ට ජාතක වෙච්ච එහෙම ගුරුවරුන්ගේ ඉගෙන ගත්ත එහෙව් ලෝකයක ජීවත් වෙද්දී අපිට මේ වේදනා චෛතසිකය ওই කියන විදිහට නිරුද්ධ කරන්න පුළුවන් ද කියන එක. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධෝ නිරෝධා එතකොට වේදනාව නිරුද්ධ කරන්න පුළුවන්ද කියලා. එච්ච මේ පටිච්ච සමුප්පාදේ ඒ ඒ පුරුකේ මේ වගේ අභියෝගවාදී අභියෝගයක් ඉදිරිපත් කරාට ਸਰුවචනාංශය එහෙම නියතවාදයක් එන්නේ ਸਰුවචනාංශය පෙන්වනවා මේ ඉස්සරහට මේ වේදනා චෛතසිකයේ හටගන්න හේතුව මොකද්ද? ඒ හට ගැනීම නිරුද්ධ කිරීමෙන් වේදනාව නිරුද්ධ කරන්න අපිට අනියම් ක්‍රමයක් නැද්ද කියන එක. ඒ අනුව තමයි මේ අද දවසේ මාතෘකාට තියාගත්ත පස්ස සමුදයා වේදනා සමුදයෝති සුසීම පස්සතිති. සුසීම මේ වගේ මේ වේදනාවෙන් තමයි අපි මේ පාෂේ බැඳෙන්නේ, උගුලේ läගෙන්නේ, අහුවෙන්නේ. ඒ නිසා මේ වේදනාව හටගන්න හේතුව උඹද මමද අරයද මෙයාද කියලා බැලුවොත් එහෙම පුද්ගල ભેදයක් නෙවෙයි තියෙන චෛතසිකයක්. හිතේ හට ගන්නව චෛතසිකයක් තමයි පස්ස කියන චෛතසිකය තමයි මේ වේදනා චෛතසිකය හටගන්න හේතු වෙන්නේ. ඉතින් යම් තැනක මේ පසය නිරුද්ධ වෙලා යනවනම් එතකොට වේදනා නිරුද්ධ වෙනවා. නමුත් මේ අභිධර්මයේදී පවා අභිධර්ම කියන ශාස්ත්‍රීය පැත්තේ දාර්ශනික පැත්තේ පවා පෙන්නනවා මේ පස චෛතසිකය ඊ타ත්ම සූක්ෂම දෙයක්. ඒක වේදනාවට සංඥාවට සහ සංස්කාර කියන අපි සංසාරේ අල්ල බදා ගන්න ප්‍රධාන චෛතසික තුනට හට ගැනීම වෙන්නේ ආසන්න කාරණා වෙන්නේ ස්පර්ශය. ඉතින් ඒ අනිත් එක කොච්චර සතිමත් වුණත් වේදනා කියන තැනට යන්න බලන් වුණාට වේදනාවෙන් ඇතුළට ගිහිලා ස්පර්ශය සතියට ලක් කරන්න බෑ. සතිය අනිවාර්ය මූල ධර්මමමයි. මොකද සතිය ඇති වුණාට පස්සේ තමයි අපි අවදි වෙන්නේ ඒ මාතෘකාවට. ඒක නිසා අපිට ළමෙක් හම්බෙන්න ඉස්සෙල්ලා කේන්දර බලන්න බෑ. නූපන් දරුවන්ට කේන්දර උපයන්න බෑ. අපි කොච්චර ආසාවෙන් දරුවෙක් බලාපොරොත්තු වුණත් නූපන් දරුවන්ට කේන්දර හදාන්න බෑ. ඒ කේන්දර හදාන්නේ උප්පත්ති නැකත අනුව. උප්පත්ති නැකත තමයි සතිය කියන්නේ. සතිය තමයි ඒ ඒ ග්‍රහ යෝගයේ යෙදෙන්නේ. ඒ යෝගයේ යෙදුනට පස්සේ ඔන්න වේදනාවක් හට ගන්නවා. එතකොට මේ සතිය පිළිබඳව අපිට මූල ධර්ම දැනුම එහෙම නැත්නම් ණය විපස්සනා ක්‍රමයට අනුමාන ඥාන, අන්වේ ඥාන වතින් ඉගෙන ගන්න ගියාම ඒක ඉතින් සෑහෙන ශාස්ත්‍රීයමය වශයෙන් දැනුමක්, එළඹ සිටි ගතියක්, සංවේදී ගානක් අවශ්‍යයි. ඒ නිසා මේක මේ පටිච්චසමුපාදයේ අමාරු පුරුකක්. ඉතින් ඒ නිසා අනිත්‍යකයි අර ජරා මරණ වගේ අහුවෙන තේරෙන තැනක ඉඳලා මේ වගේ තැනකට යම් කිසි කෙනෙක් අඬ ගහගෙන එන්න ණය ක්‍රමයට අඬ ගහගෙන එන්න ඔය කටපාඩමෙන් කිව්වට අවිද්‍යාවච්ච සංඛාර සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියලා අපිට බොහෝ මතු පිටින් තමයි අපිට දුවන්න වෙන්නේ ඊට පස්සේ මේවා එක එකක අර්ථ තේරුම් අරගෙන ඊට පස්සේ අර්ථවල තියෙන විචිත්‍ර විසිතුරු දැක්වීම අනුව මේක කරගෙන යන්න බහම කොහොම කල්යනා ඉස්සර කරන්න අමාරුයි ඉතින් අර ප්‍රසිද්ධ විහිළුවක් තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ නමක් විස්තර කරාලු බොහෝම දැන් මට මේ වෙනකොට මේ අපේ අද ධර්ම සාකච්ඡාවට එනකොට පැය 6ක් ගත වෙලා තියෙනවා. ජරා මරණ ඉඳලා මෙතෙන් එන්නේ. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ නමක් මේක පිළිබඳ තද අවබෝධයක් ඇතුව මේක පටිච්චසමුප්පාදේ එක දවසෙම පැය ගානකදී ඉගෙනුවා. උගන්වනකොට බහගෙන බනහන ඉන්න කට්ටිය එක එකන එක එකන නැගිටලා යන්න පටන් ගත්තා. ඉතින් ආහමතුරු වරින් වර වටාත් උසලා බලනකොට සෙනඟ අඩු වෙනවා. අන්තිර බලනකොට පටිච්චසම්පාද ඉවර වෙනකොට බනහන්න කවුරුවක්වත් නැතිලු එක උපාසකම්ම කෙනෙක් විතරක් ඉස්සර වාඩිලා ඉන්නවා. ආමතුරු වටාත් දිහාලා බලනකොට ඒ උපාසකම්ම සාදු කියලා නැගිටවලු. ඊට පස්සේ මේ උපාසකම් ස්වාමීන් වහන්සේ කියනලු උපාසකම් පේනවා නේද? මේ වගේ ගැඹුරු ධර්ම විස්තර කරන්න යනකොට ඒක මිනිසුන්ට නීරසයි දාලා යනවා අඩු ගානේ උපාසකම්මට එක්කෙනෙකුටවත් මේක තේරෙන ලොකු දෙයක් තේරුණාද කියලා. අනේ ආමඳුරනේ මේ ඔක්කොම නම් තේරුණා පස්සපච්චා වේදනා කියන එක නම් හොඳට තේරුණා කිව්වා. ඉඳගෙන ඉනකොට පස්සපැත්ත වේදන එක රිද්දෙනවා. ඒක නෙවෙයි මේ කියන්නේ. මේ පස්සපච්චා වේදනා කියන එක නෙවෙයි මේ කියන්නේ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. ඒ නිසා මේක පැය 3-4ක් කිව්වොත් ඕගොල්ලෝ කියාවි ෂෝක් එකට බන තේරෙනවා කියලා. මම එච්චර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැඩිම වුණොත් පැයකමාරක විතර නතර කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් මේ චෛතසිකය මුදවට මතක තියානින්ද ප්‍රසූත වෙන්නේ ඉස්සල අවස්ථාව තියෙන. නැකත හදාන්නේ ප්‍රසූතියේදී නම් විහිවීම වෙන්නේ ප්‍රසූතියේදී නම් දරුවා බඩේ ඉඳදී කේන්දර හදන්න බෑ. ඒක නිසා සතියෙන් යන්න පුළුවන් ආසන්නම තැන. කිට්ටුම කරන්න පුළුවන් තැන තමයි ඔය වේදනාව. වේදනාවට පස්සේ තමයි සංඥාව පහළ වෙන්නේ. සංඥාවෙන් පස්සේ තමයි සංස්කාර පහළ වෙන්නේ. යං වේදේති තං සංජානාති. වේදනාව වුණාට පස්සේ තමයි හඳුනා ගැනීමක් කරන්න ඕන. යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං පపంచේති. පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ කියලා ඒ හඳුනාගත්තට පස්සේ තමයි අපිට ඒකට මං අතෙන් ගියා කියලා අරමුණකට හිත නංවා ගැනීමේ චෛතසිකය විතක්ක චෛතසිකේ පහළ වෙන්න පුළුවන්. විතක්කයට පහළ වෙච්ච එක විතරයි අපිට විමසුම් නොනට ලක් කරන්න පුළුවන්. විමසුම් කරපේකම තමයි අපි මානසික තරංග ගන්න. එහෙම නැත්නම් හිතේ චෛතසික නැත්නම් හිතමනාවක් මනෝ විකාර ඇති කරන්නේ විමසුම් නොනට ලක් කරපේක තමයි. ඊට පස්සේ තමයි අපි යනවා සැලසුම් හදලා මම දොස්තර කෙනෙක් වෙන්න ඕනේ මම ආරවමේ ඔක්කොම අපේ හිතට එන ඔක්කොම එන්නේ සංස්කරණය කරන පැත්තෙන් ඔයගේ. ඉතින් අපි දැන් ක්‍රමයෙන් මේ වේදනා චෛසිකට ඇවිල්ලා වේදනාට හේතු වෙන්නා වූ ස්පර්ශය කිව්වහම ඉතින් අපිට සිද්ධ වෙනා මේක මූල ධර්මයෙන් තමයි නැත්නම් ණය විපස්සනා ක්‍රමයෙන් තමයි අල්ලන්න වෙන්නේ. ඒ නිසා ඒ සාධාරණයි චෛසිකෝල ස්පර්ශ චෛතසිකේ මේක සාමාන්‍ය රූප ධර්ම ගැන කතා කරන කියනවා ආපෝ චෛතසිකය ආපෝ ධාතුව බොහෝම අමාරුයි වටහා ගන්න. මේ වැකිරෙන සුළු ගතිය සහ පිඩු කරන ගතිය. නාම ධර්මවල මේ පස්ස චෛතසිකය. ඒ නිසා අපි ගොඩක් වෙලාවට දන්නවයි කියලා හිතාන හිටියට මේක මායාකාරී ස්වරූපයක් තියෙනවා. ඒ නිසා ස්පර්ශය ස්පර්ශ කරන තැන සහ ස්පර්ශයන්ගේ ස්වභාවය ප්‍රකෘති ස්වභාවය අතර විශාල වෙනසක් තියෙනවා. ඒක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා. ස්පර්ශ කිරීමට අවශ්‍ය මූල ධර්ම තිබුණත් <clears throat> ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ. ස්පර්ශය ස්පර්ශ කරන්න ඒ පුද්ගලයා දැන හෝ නොදැන මෙහෙවීමක් අවශ්‍ය කරනවා. යගේ රුචි අරුචිකන් එතකොට ඒකෙන් හෙලිදරව් වෙනවා. පෞරුෂත්වයෙන් හෙලිදරව් වෙනවා. ඒක නිසා ස්පර්ශ කිරීම අනුවම ඒ පුද්ගලයා කවුද කියන එක. දී ඇති විවිධාකාර විචා විචල්්‍ය සාධක මතින් ඒ අනිත් සියලු දේ බහා තබලා එකක් ස්පර්ශ කරන්නේ අනිවාර්යයෙන්ම ස්පර්ශ කරන එකෙන් ඒ පුද්ගලයා කවුද කියන එක නියෝජනය වෙනවා යන තාලෙන් කියාගේ ගුණ පොල් ගහ කන්නද යන්නේ කේල් ගහ කන්නද යන්නේ කියලා නිකන් එන තාලෙන් කියන්න පුළුවන් කේල් ගහ කන්නද යන්නේ පොල් ගහ කන්නද කියලා කියන කතාවක් නිකන් කියලා තියෙනවා මේ මේ ගමේ තොටේ ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් විවිධාකාර දේවල් තියේදී නිතරම ඒ යම් කිසි ආරයක් යම් කිසි සලස්මක් අනුව ඒ දේවල් වලින් ඒකම තෝරනවයි කියනකොට ඒකම ස්පර්ශ කරනවයි කියනකොට ඒකෙන් පේන තියෙන ඒ පුද්ගලයා දැන හෝ නොදැන යා මෙහෙවීමක් තියෙනවා විවිධාකාර විචල්්‍ය සාධක මැදින් සමහර දේවල් වලට ඇලි බැඳී යන ගතියක් ඉතින් මේ ඇලී බැඳී ගන්න ගතිය පුද්ගලයාගේ මෙහෙවීම නිසා සචේතනිකව සසංකාරිකව සිද්ධ වෙනවද? නැත්නම් පුද්ගලයාගේ මෙහෙමකින් තොරව අසංස්කාරිකව සිදු වෙනවද කියන එක ඇත්තරම දැනගැනීමේ හැකියාවක් ඒ සිද්ධියට සම්බන්ධ වෙන පුද්ගලයාට නොතිබෙන්නේ ඉඩ තියෙනවා. ඒ තරම්ම හිත වංචනිකව ෂටගතියට මායාගතියට වැඩ. ඉතින් එහෙව් ක්‍රමයකට මේ ලෝකයේ තියෙන දේවල් අපිට පටු කරලා සීමා කරලා දෙන්න මුල් වෙන මේ පස්ස චෛතසිකය සියලු ධර්මයන්ගේ සම්භවය කියලා කියනවා. පස්ස සම්භවා. සබ්බේ ධම්මා. ඒ සබ්බ ධම්ම සූත්‍රය නැත්නම් ඒ සූත්‍රයක එක එක එක එක චෛතසිකයේ තියෙන විශේෂත්ව අහනකොට වේදනා සමෝසරණ සතාධිපතිය පඤ්ඤා අමුකා පහස්ස සමුදයක්. හැම දෙයක්ම හටගන්නේ ස්පර්ශයෙන් තමයි. ඒකෙන් අදහස් කරන්නේ අපිට දී ඇති චිත්තක්ෂණයක අපිට ස්පර්ශ කළ හැකි විචල්්‍ය එහෙම නැත්නම් විවිධ දේවල් කිලෝරක් නැතුව තියෙනවා. ඒ සේරම එලිපත්තට අවිලා හිටියට මොකද්දෝ යාන්ත්‍රණකින් එකකට අපි සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන එක අනුව තමයි අපේ හිත විතක්ක, ਵਿਚාර, ප්‍රපංච දිගේ කරගෙන ඒ নিমগ্ন වෙලා අනික් සියල්ල අපි අමතක වෙලා අර අල්ලගත් එක දැඩිසේ අල්ලා බැදියා ගැනීම නිසා අපිට මතක නැති වෙනවා මේ එකක් ඇල්ලීම නිසා විශාල ප්‍රදේශයක් විශාල විචල්්‍ය සාධක රාශියක් අපි අමතක කරනවා කියන්නේ. ඊට පස්සේ අල්ලගත් එක අනුව අපි දිගට යනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි ඇටෝම් මේසයකට ගියාම ඒක ඉතින් කරන්නේ සාමාන්‍ය ඔක්කොම ලෝකේ තියෙන දේවල් පණවලා තියෙනවා. පුටුවක් තියන්නෙත් නැහැ. ඇවිද ඇවිද මොනවාරි කණ්ඩායි තියෙන්නේ. ඉතින් අපි මේ තියෙන දේවල් වලින් මොකද්ද අපි මේ වෙලාවේ රස බලන්නේ කියන එක ඒ සම්පූර්ණ ආම්බයක්. එකක් දන්නවා අපි මුළු මේසෙම කණ්ඩ බෑ කියන එක. පුළුවන් නම් එකක් කරයි. ඒ සීමාවක් තියෙන නිසා බැරි නිසා අනිවාර්යයෙන්ම තෝරන්න වෙනවා. මේ තේරීමේදී ඒ අපේ දිවට රස දැනෙන්නේ මේසේ නෙවෙයි අපි අත තෝරගත්ත කෑල්ලේ. මොකක් හරි අපි ගන්න කෑල්ල රස බලන්න. ඊට පස්සේ අපි මේසේ ගැන යමක් ප්‍රකාශ කරනවා. මේ කෑම මේසේ හොඳයි හොඳට ලුණු මිරිස් තර දාන්න මිනිහෙක් වෙලා තියෙන්නේ. එහෙනම් මේ කැවිලි කැවිලි හොඳයි. එහෙනම් මොනව හරි කියලා දැකපු අපේ දෘෂ්ටි කෝණය දැකලා රස බලලා ගඳ බලලා පහස ලබලා අපි මේසේ ගැන ප්‍රකාශ කරාට හොඳටම දන්නවා ඒකේ ආංශික අත්දැකීමක් අපිට තියෙන. නමුත් අපි කියන මේ කාලබල්ල මම කියන්නේ අත්තගාල බල්ල මම මේ කියන්නේ බොරු නෙවෙයි මම නොගිහින් නෙවෙයි කියන්නේ කියලා කියනවා. ඒ නිසා ඒ තේරීම සිද්ධ වුණාට පස්සේ තමයි රසය දැනෙන්නේ. ඒ රසය දැනෙන එක තමයි අපි කටට දාගත් එක තමයි අපි හපන්නේ. ඒ හපන ප්‍රදේශයේ ඊට පස්සේ විනිශ්චය. ඊට පස්සේ බඩට යනවා. බඩට ගියාට පස්සේ අපිට ආහාරෝජාව ලබා දෙන්නේ මුළු මේසෙම නෙවෙයි අපි යමක් තෝරගත් එක තමයි. ඉතින් ඔය තෝරගත් එක ප්‍රත්‍යාහාරයක් නම් තමන්ගේ වාපිච්චෙම් වලට ඒක රසෝජාවක් ලබා දෙනවා. අප්‍රත්‍යාහාරයක් නම් මේක වසක් විසක් වඩටපත් වෙලා ඒ වමන විරේචන රෝග ඇති කරනවා. ඒ නිසා ඒ තමන් ගන්න දේ අනිවාර්යයෙන්ම සප්පාය දෙයක් කියලා එහෙම කවදාකවත් නීතියක් නැහැ. ඒ වගේම මේ මනසට ස්වච්ඡන්දේ තිබුණට එයා හැමදාම Tamanට සප්පාය දේ තොරයි කියලා කදාකත් විශ්වාස කරන්න බෑ. ඒ මොකද මිනිස්සයා විතර Tamanට අපත්‍ය ආහාර කන මොනම සතෙක්වත් ලෝකේ නැහැ. අනික හැම සතෙකුටම දුන්නට පස්සේ ඌ කන්නේ ඌට ආවේනික කොටස විතරයි. ඉතින් අර මිනිස්සෙක් අහනවා ඒ මුට්ටපාල හම්බෙලා මේ මිනිස්සු උඹ බොනවා හරියට මෙහෙම අරක්කු බොනවා නැත්තම් රා බොනවා ඉතින් හොඳ නෑ. ඒක උඹ දන්නේ නැතුව අරගෙන කරන්නේ මොකටද කියලා බොහොම තරවට ස්වරූපයෙන් වැඩිහිටියෙක් විදිහට කතා කරලා කියනවා උඹට මොලේ නැතුණාට බලපං මේ ආබාල්දියක් දීලා බලපං ගොනේකොට. ඒක බොන්නේ නෑනේ. ඉතින් මොට්ට වල්ගනට ඒක තමයි උට ගොනා කියන්නේ කිව්වලු. ඌ දන්නේ බීමේ තියෙන රස. මට දුන්නොත් මම බොනවා. ගොනාට තේරෙන දෙයක්වත් මනසට තේරෙන්නේ නැහැ. නමුත් ඒකට හරි එමන්සා හේතු කරුණු කියනවා. ඒ වගේ මේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ අපි ගෙනාවු ජම්මාන්තරගත ක්‍රමයට තමයි. අපිට හිතෙන්නේ නම් අපි ඉදිරියට ඉදිරිපත් කරපු දේවල් අපිව තීන්දුව කරනවා කියන්නේ. නමුත් දේවල් වලින් ඊටාම සීමිත අවස්ථාවට සීමිත යමක් පමණ අපි ස්පර්ශ කරන්නේ. ඒක තමයි අපේ පු탁ජන ගතිය, මගේ අභිරුචිය, මගේ රුචිකත්වය. මම පැනලා ඒ දේ ලබා ගන්නේ ඒකට තියෙන අර දැඩි ආශාව නිසා ඉතින් මේක අපි දිගට දිගට වටවලල්ලේ ගෙනියන ගතියක් තියෙනවා. නමුත් අපි හිතුවොත් ශේක පුද්ගලයෙක් නැත්නම් රහතන් වහන්සේ නමක් නැත්නම් සරුවචනාංශය ගත්තොත් උන්වහන්සේ මොන දේ පවරලා තිබ්බත් ආරාධනා කරලා තිබුණත් උන්වහන්සේ ස්පර්ශ කරන දේවල් පිළිබඳව උන්වහන්සේට තියෙනවා යම් කිසි විදිහේ අර පෘථග්ජනයාට වගේ දකින්නකොටම කරේ දමා ගන්න ගතියක් නැහැ. ඒකේ ආධිනව ආනිසංසක සලකන ගතියක්. ඒ නිසා උන්වහන්සේ කවුරු මොනවා දුන්නත් ඒ දෙන මනුෂයාට පෞසිද්ධ වෙන්න හෝ එහෙම දෙකට පාවිච්චි කරන්නේ ඒකේ පැවතුම් යවතුම් දැනගෙනයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා දරුවචනාංශයට කාටවත් කවුරු බැන්නත් ස්තුති කරත් වැඩිපුර දුන්නත් අඩුපුර දුන්නත් උන්වහන්සේ තුල එහෙම සැලීමක් සිදු වෙන්නේ. ඉතින් ඒකෙදි මේ සන්දර්භෙට ජලපෙන සංසිද්ධියක් සර්වචනාංශේ වැඩ ඉන කාලේ සිද්ධ වුණා ඔය මාගන්ධිය කුමාරී සරණ පාවා දෙන්න ඉස්සර වෙලා ඒ සර්වචනාංශේ ඒ සිටු මාලිකාවට දාන දෙන්න ගිය පින්ඩපාතේ ගියා ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි එතකොට බමුණ පිටු ගණ්ඩාපු කෙනෙක් නිසා දාන දෙන්න ඉල බලනකොට මේ පුත්සයා හරීම ලස්සනයි ඒ නිසා හිතුවාර ගෙදර ඉන්න අපේ ලස්සන දුවට ගැළපෙන එකම තරුණයා මෙයා තමයි. එතකොට රාජරාජ අමාත්‍ය ආදීන්ගෙන් ඇවිල්ලා තිබුණා මේ ආරාධනා. ඒ කියන්නේ මංගල විවාහ යෝජනා. ඉතින් මේගොල්ලෝ බොහොම ආඩම්බරෙන් හිටියේ. ඒ දුව එහෙම කට්ටියට දෙන්නේ නෑ. යා දෙන්නේ සුදුස්සෙකුට විතරයි. ඉතින් බලන බැලුමට මේ බමුණ දැක්කා දෙචිස්මා පුරුෂ ලක්ෂණන්ගේ පේන හරියෙන් දැක්කා මෙයා එසේමසේ පුරුෂෙක් නෙවෙයි කියලා. කීලිවලලා වැඩින්ද ස්වාමීන් වහන්සේ කියලා කියලා විජහාට ගෙට ගිහිල්ලා මාගන්දි බැමිණියට කිව්වා දුවසරසකට එන්න අපිට හොඳ මේ බෑන කෙනෙක් අවිල්ල ඉන්නවා කියලා. සරුවචනාංශය කරේ පොළවේ සිරිපතුල තියලා එතනලා Taman යන යන පේන විදියට සිරිපතුල පොළවේ තියෙන විදියට ඉස්සරහට ගියා. දැන් සරුවචනාංශය පින්නපාතේ ගේ ඉස්සරහ නෙවෙයි ඉන්නේ පිටිපස්ස යනකොට දැන් අර මේ ওই වගේ වෙලාවක මාගණ්ඩියා ඇඳුම් අත ගන්න කොච්චර වෙලා ඇයිද කියලා හිතන්න පුළුවන් නේ අපට. අම්මා කතා කරන යන්නේ මේ ඊළඳාරියකට පෙන්වන්න යන වෙලාවනේ. ඉතින් ඒ නිසා සරුවචනසේ සෑහෙන දුරකට යනකම් මේ දිනට එන්න බැරි වෙනවා. ඉතින් විජහට විජහට සරසගෙන එළියට ආවට පස්සේ ඒ බමුණ කියනවා මේ රාජරාජ අමාත්‍යාදීන්ගෙන් විශාල මංගල යෝජනා ඇවිල්ලා තියෙනවා අපේ දුවට ඒ වුණාට අපි කවදාකවත් කැමතුනේ නැහැ. නමුත් අපි ස්විච්ඡාවෙන් කැමති මේ ඔබතුමා කැමති නම් මේක ගැන සලකා බලන්න. ඉතින් බුදුරජාණන්සේ දැකලා ඒ වෙලාවේදී කියපු වචනේදී මව් මහ දෙන්නට නිබ්බිදාව පහළ වෙනවා. නමුත් මාගන්ධයර තරහ යනවා. බුදුරජාණන්සේ කියනවා පිටින් පින්තාර කරපු ඇතුළට අසුචි පුරවපු කලයක් වගේ වෙන මේදී මගේ මාපටැඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්න වටින්නේ නැහැ කියලා. ඒක කියනකොට මහ දෙන්නට ඒක ලොකු සංවේගයක් වෙලා ඒගොල්ලන්ට මාර්ගඵල අවබෝධයකට තරම් හේතු වෙන අතර මාගන්ධිය වෛරපදින. ඊට පස්සේ මාගන්ධිය ගිහිල්ලා උදේනි රජුරුවන්ගේ අග්‍රමහේශිකා බාටපත් වෙනවා. ශාමාවති මාගන්ධි කතාව මම හිතන්නේ දන්න කතාව. කොහොම හරි රජුරුවන්ගේ කැමැත්ත දිනාගෙන ඒ කටයුතු කරන වෙලාවේදී සරුවචනාංශේ වඩිනවා ඒ පැත්තේ චාරිකාවේ වඩනකොට මෙයා ඒ ඉන මිනිස්සුන්ද අල්ලස් දීලා ඡණ්ඩපරුස මිනිස්සුන්ද යන්න යන හාමුදුරුවෝ දකින්නකොට පින්නපාත අරගෙන යනකොට බණින්ට සකස් කරනවා. ඉතින් පින්නපාත ලැබෙන්නේ නැහැ නගරෙදී සෑහෙන නිന്ദා විඳින්න වෙනවා. ඉතින් ආනන්ද හාමුදුරන්ට හරි හිතට අමාරුයි. මොකද සරුවචනාංශ කියලා බලන්නෙත් නැහැ, රහතන් වහන්සේලා බලන්නෙත් නැහැ. කවුරුණත් පින්නපාත යනකොට ඉතාම නීච විදියට බයි. පස්සේ සරුවත් ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලාපත් කඩේලා වතුන් සැරයක් වන්දලා අවසරයි ස්වාමීන් අපි වෙන නගරයකට යමු කියලා කියනවා. අපි වෙන තැනකට මේ මේ වසන්ඩ යමු මේකේ පින්නපත් ලැබෙන්නේත් නැහැ බුදුමාකාර නින්දාවන්. ඊට පස්සේ ඇහි කියලා වට පස්සේ කියනවා මෙන්න මෙහෙම කවදාකවත් නැති විදිහට මේ සරුවචන් වහන්සේ සහ සරුවචන් ශ්‍රාවකයන්ට නින්දා කිරීමේ වැඩපිළිවෙලක් යනවා. ඒ මිනිස්සු පව් කරගන්නවා අපි යමු කියලා. බුදුසසුනේ ඒක පිළිගන්නේ නැහැ. ඒව නැත්නම් වෙනසක් කරන්නේ නැතුව උන්වහන්සේ නිකන් අදහසක් ප්‍රකාශ කරනවා ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනානෝච පරං දහේය. පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කේන පුසෙය්‍යු පස්සා කියලා. මේ ගමේ ඉන්නකොට වේවා අරඤ්ඤේ ඉන්නකොට වේවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ අපිට සුඛ දේව සුඛ දේවල් ලැබෙනවා දුක්ඛ දේවල් ලැබෙනවා නැත්නම් ආර්ය අෂ්ටාංග මේ අෂ්ටලෝක ධර්මයේ විවිධතාවලට මුණ දෙන්න සිද්ධ වෙනවා. ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනානෝච පරන්දහෙය. මේ සැප මේ දුක මම මම නිසා කියලා ගන්නෙත් නෑ අසවලා කියලා ගන්නෙත් නෑ. අපිට මේ දුකාවේ අසවලා නිසයි කිව්වොත් තමයි අපිට රණ්ඩු සරුවල් කලකෝලාහල තියෙන්නේ. එනතම් මම කියාගත් මම කාලකන්ණී කියලා පශ්චාත්තාප වෙනවා හීනමානයට වැටෙනවා. ඒ නිසා සරුවචනanse කියනවා නේවත්තනානෝච පරන්දහෙය. මේ ආපු සැප දුක් වලට අපි කවදාකවත් ආත්මවාදීව මම හෝ අනුන් කියලා කෙනෙක් පටලවා ගන්නෑ. පුසන්ති පස්සා උපදින් පටිච්ච. එක එකනට ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ තම තමන්ගේ පුළුවන් කාරකම් හැටියට තමයි කියන්නේ. මම අහවලයි කියලා හිතාන ඉන්න ක්‍රමයට තමයි ස්පර්ශයයිල ස්පර්ශ වෙන්නේ. නිරූපදින් කේන පුසෙය්‍යම් පස්සා. මේ මමේ කියාගන්න නැති කෙනෙකුට නැත්නම් මේ භව සම්පatti කිරිබඳව භව සම්පatti වලින් අපි අපිව ප්‍රතිබිම්බයක්ම වාගෙන ඉන්නේ මම අසවලයි කියලා. අනේ ප්‍රතිබිම්බය හැටියට තමයි ස්පර්ශය ස්පර්ශ කරන්නේ. එimhe ප්‍රතිබිම්බයක් පිළිබඳව භව සම්පත්‍ය පිළිබඳව කැළම හැඟීමක් නැති කෙනෙකුට කෙසේනම් ස්පර්ශය ස්පර්ශ කරයිද කියලා අහනවා. යාට ස්පර්ශය ස්පර්ශ කරන්නේ මිනිස්සු දොස් කිව්වට බැන්නට පරිසවචනෙන් කිව්වට අහන්න කෙනෙක් නැත්තම් අපි කියන අපුඩිය ගහන්න අත් දෙකක් තියෙන්න එපා. එතකොටනේ චරස් ගාලා සද්දයක් ඇහෙන්නේ. තනිය අතින් අපුඩි ගහන්න බෑනේ. නිසා කවුරු බැන්නත් ඒක වදින්න නැත්තම් අහන්නේ බීරෙක් අහන ඉන වගේ නම් බයිනමංශයකට විතරයි දෙන්නේ. එතන අපිට විවිධ උසුළු විසුළු පානවා එහෙම නැත්නම් කෝලිත්තම් කරනවා උලිහිලි පානවා ඒ කොච්චර දේවල් බැලුවත් අපි ඒක දිහා බලන්නේ අන්ධෙක් වගේ නම් ඇතුළ හිස් නම් ඒව වදින්න තැන නැහැ ඉතින් සරුවචනද කියනවා නිරූපදීන් ඡේන කුසෙයියුම් පස්සා අපි පිම්පව් කරලා බලාපොරොත්තු වෙන උපදි සම්පatti උපදි සම්පatti කියන්නේ යමක්ම ওই යමක් කමක් අනුව තමයි අපකරා පැමිණෙන සෑම ස්පර්ශයක්ම වර්ණ ගැන්වෙන්නේ. අපි එහෙම යමක් ගැන අදහසක් නැත්නම් නැත්නම් එව්ව නෙවෙයි නම් අපි අගේට ආඩම්බරයට ගන්නේ අපි සලකන්නේ ලෝකෝත්තර ස්වභාවයක් අනිත්‍යත්වයක් දුකක් සහ අනාත්ම ස්වરૂපයක් නම් නිත්‍ය සුඛ සුභ තියෙන කෙනාට තමයි ස්පර්ශ ස්පර්ශ කරන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්මෝ කෙනාට ස්පර්ශය තියෙන ස්පර්ශය ස්පර්ශ කරන්න කියන පුසන්ති පසා උපදින් පටිච්ච. නිරූපදීන් කේන පුසෙය්‍ය පසා. ඉතින් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ උපදි සම්පත්‍ය පිළිබඳ යම් අයිතිවාසිකම යම් හිමිකමක් සහිත අපට මේ ජීවිතයේදීම භාවනා වේදිම ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නැති තැනකට යන්න පුළුවන්ද කියන එක. නිකන් පරිේශන මට්ටමකින් ඕ. නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ මේ මාගන්ධියගේ සෙල්ලම් මාගන්ධියට තිය පිච්චාවයි මට එකකින් ඇති වැඩක් නැහැ කිව්වා වගේ අපිට පුළුවන් ද යම් තැනක ස්පර්ශ ස්පර්ශ නොකරන තැනකට යන්න ගිහිල්ලා බලන්න එතනට අෂ්ටෝක ධර්මයේ බලපානවද එතනටත් වේදනා සංඥා සංස්කාර ක්‍රියාත්මක වෙනවද කියන එක බැලුවේ නැත්නම් අපිට මේ බුදුරජාන්සේ කියනවා අපි හිතන්නේ අම්මෝ බුදු වෙච්ච අනුව කරත හැකි දැන් කරන්න බෑ. ඒකට මෛත්‍රී බුදුහාමතුරු එනකන් ඉන්න ඕනේ කියලා අපි මේ ජීවිතෙන් පතර දානවා. එහෙම නැත්නම් නොහැක්කක් බාඩපත් කරගන්නවා. නමුත් ස්පර්ශය ස්පර්ශ නොකරන තැනකට යෑම පිළිබඳව බලාපොරොත්තු තියන්න පුළුවන් එකම තන විපස්සනා විතරයි. අනික හැම එකදීම අපි කිංචනන් යමක් හොයනවා. සීල රකින්නකොට සීලවන්තයෙක් වෙන්න උත්සාහ කරනවා. සමාධි වන්නකොට මම ප්‍රථම ධානලාභියෙක් වෙන්න හදනවා. ද්විතීන ධ්‍යා ද්විතීය ධ්‍යාන ලාභිකම සේරම උපදී සම්පත්‍ය වලට වැඩි. අපෝ විපස්සනාදී විතරක් අපි අනන්‍යතාවය නැති කරගන්න උත්සාහ කරනවා. මේක මම කියන්නේත් නැහැ මගේ කියන්නේත් නැහැ මගේ ආත්මේ කියන්නේ. එimhe කිව්වට ඒක කරන්න පුළුවන්ද? නැත්නම් ඒක ඒ ඒ ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැති තැන අපිට ස්පර්ශ කරන්න පුළුවන්ද කියන. නැත්නම් විපස්සනා ස්පර්ශ කරන්න පුළුවන්ද කියන එක පුළුවන් නම් පරිශන මට්ටමේ අපිට හිතා ගන්න පුළුවන් අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන න්‍යාය ක්‍රමයට එහෙනම් ඔන්න බුදුහාමුදුරුව අපිට පෙන්ලා දීලා තියෙනවා මේ මහා කළු ගලේ පැලිරා කොහොමද කරන්න කියලා. ඉතින් දැන් මට ඉඩ දෙන්න අපි කොහොමද මේ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට යන්නේ නැත්නම් අපි මේ වෙනකොට එකට ගිහිල්ලා තියෙනවද නැත්නම් ඒක අපි ඔය කියන ආකාරයෙන් අපිට අවබෝධ වෙලා තියෙනවද නැත්නම් අපි ඕක වෙන බහුභූතයක් කරගෙන තියනවාද කියලා. දැන් අපි ආස්වාද ප්‍රසවාසයේ භාවනා කරගෙන යනකොට නැත්නම් අපි කායගත සත්‍ය භාවනා කරන යනකොට අපි ඉස්සල්ලාම මේ කය කියන එක ස්පර්ශ කරන මුළු ලෝකෙම අමතක කරලා. නැත්නම් කය ස්පර්ශ කිරීමේ කය ඉන්නා බව අත්දැකීමේ අදහසින් නැත්නම් ඉන්නා බවට මම දැන් මෙතන ඉන්නවා කියන අදහසට ගැනීමේ අදහසින් අපි මුළු ලෝකෙම ස්පර්ශයත් පාවා දෙනවා. මුළු ලෝකෙම පිළිබඳ ස්පර්ශය දාන දෙනවා. අතීත අනාගත වශයෙන් දාන දෙනවා. අතන මෙතන වශයෙන් දාන දෙනවා. අරයා මෙයා වශයෙන් මගේ දරුවා මගේ තාත්තා මගේ අම්මා තේරම දාන දෙන්න ඕනේ අපි මම දැන් මෙතන කියලා මෙතන ස්පර්ශ කරා. ඊට පස්සේ ස්පර්ශයන් මුළු කයේ තියෙන ස්පර්ශයන් යම් වෙලාවක මම දැන් මෙතන ඉන්නවා කියනකොට අපිට උද්දම් පාදතල අධෝ කේශමත්තක තච පරියන්තං කියන විදිහට පාතලයෙන් උඩ කෙස්වලෙන් යට හැම සීමා කරගෙන ඇති ඕන්න මේක පිරමීඩයක් වගේ කුඹහක් ඇතුලේ ඉඳලා බලනවා වගේ අපිට ස්පර්ශය ස්පර්ශ කරනවා. මේකේ ඉති ලොකු ජයග්‍රහණයක් අපේ ස්පර්ශෝ දැන් ලෝකේ පුරා පැතිරලා තිබෙච්ච එක කුඩු කරගත්තා. කොටු කරගත්තා. පින්ඩ පින්ඩයක් බවට පත් කරා. ඊට පස්සේ අපි ආස්වාස ප්‍රසවාසයේ අහු වෙනකොට අපි යටිකයේ ස්පර්ශ අමතක කරලා ස්පර්ශ උඩුකයට විතරක් ගන්නවා. මොකද උස්ම ගන්නකොට වැඩ කරන්න උඩුකය පමණයි. ඒකට හිමීට උඩුකයේ ස්පර්ශ තීව්‍ර කර ගැනීම අදහසින් යටිකය පාවා දෙනවා. නැත්නම් යටිකය දාන දෙනවා. ඊට පස්සේ උඩුකයේ බලන්න ගමන් කියනවා පුළුවන් නම් වැඩියෙන්ම හැපෙන තැන බලන්න වැඩියෙන්ම නාස්පුඩු පුරවාගෙන කියලා හැපෙන්නේ නාස්පුඩු නම් එතන විතරක් තියාගන්න අනෙක් උඩුකයම අමතක කරන්න. එනතම් පිම්බීම හැකිලින් වැටෙනවනම් උද්දරයේ පමණක් හිත තියලා අනිත් ටික අතාරින්න කිව්වම දැන් අපේ මුළු කයම වෙනුවට නැත්නම් මුළු කයම අතහැරලා දාලා මුළු කය ස්පර්ශ අතහැරලා දාලා එක තැනකට ගන්නවා. ඒ කියන්නේ ආනාපාන හැපෙන තැන පිම්බීම හැකිලිම හැපෙන. ඉතින් මේ නිසා කියනවා මේ එක තැන හැපෙන තැනට අඩු කරන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට එයා විපස්සනා නැඹුරුවක් තියෙනවායි කියලා පුංචි ඉඟියක් උතන තියෙනවා. සමහරවකට තියෙනවා ආස්වාද ප්‍රසවාස වැටෙනවා හැපෙන තැන වැටෙන්නේ. ඒ ආනාපාන සතිය වෙනවා ඒකයි එතකොට හුඟක් වෙලාවට සමතේට බරයි. විපස්සනා හැ පෑදිලා නැහැ තව. මේ මේ මොහොත වෙනකන් නැහැ. ඉතින් යම් වෙලාවක අපිට එහෙමම සමතේ හරි කරගෙන යනකොට කමන්නේ සියුම් වෙනකොට, සූක්ෂම වෙනකොට, ප්‍රනීත වෙනකොට, තියුණු වෙනකොට හැපෙන තැන වැටුණා නම් ඉතින් අපි දැන් ඔන්න ඒ ඒ විපස්සනා නඹුරුවක් ගත්තා. ඊට පස්සේ හැපෙන තැන දනාසිකාග්‍රේ අපි ගන්න මේ වෙලාවේ නිදර්ශනයක් විදියට ආනපාන භාවනා කරන කෙනෙක් කියලා හිතලා. ඊට පස්සේ කියනවා මේ ස්පර්ශයෝ ආස්වාස කරන වෙලාවේදී මේක ප්‍රස්වාසයේ නෙවෙයි කියන මට්ටමට ආස්වාසයේ ස්පර්ශය පතුරු ගහලා විසිතුරු කරලා වෙන් කරලා බලන්න පුළුවන් කියලා. ඊට පස්සේ ප්‍රස්වාසය කරන වෙලාවේදී මේක ආස්වාසයේ නෙවෙයි ප්‍රස්වාසයේමයි කියලා ආස්වාස ප්‍රස්වාසය දෙකට පාලනවා. ඒවට කියනවා ආස්වාසේ අත්‍යන්ත ලක්ෂණ සහ ප්‍රස්වාසයේ අත්‍යන්ත ලක්ෂණ. එනසම් ආස්වාසේ ස්වභාව ලක්ෂණ සහ ප්‍රස්වාසයේ ස්වභාව ලක්ෂණ. නැත්නම් ආස්වාසේ ගති සහ ප්‍රස්වාසයේ ගති. ආස්වාසේ භාව ලක්ෂණ සහ ප්‍රස්වාසයේ භාව ලක්ෂණ ගාක් වැදගත් දෙයක්. බොහෝම වැදගත් පැලිරක් තමයි උන ආස්වාසයෙන් ප්‍රස්වාසයේ ස්පර්ශ වෙන් කළ දැනගන්න. ඉතින් මේකේ වැදගත් වෙන්නේ මොකද? ආධුනිකයාට නම් මේක තේරුම් ගන්න අමාරුයි. ඇයි මෙච්චරම මේ විසිතුරු කරලා හරියටම මේකෙස් ගහට ගෙනියන්නේ කියලා ප්‍රශ්න කරනවා. නමුත් පහුවෙනකොට තේරෙයි ඉඳගෙන විනාඩියක් දෙකක් යනකම් විතරයි අපිට ආස්වාද ප්‍රසවාසයේ වෙනස්කම් දැනෙන්නේ බොහෝ විට සමහරට නොදෙනී යන්න ඉඩ තියෙනවා. වහන සාර්ථක වෙනාට. ඒ නිසා පටන් ගන්නකොටම ස්පර්ශයෝ වෙන් කරලා හඳුනා ගන්න. හඳුනාගෙන යනකොට යනකොට දැන් ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස එnde එnde එnde එnde අඩු වෙන්න පටන් ගන්නකොට ඒ කියන්නේ ඇතුළට නැමිලා කය තැම්පත් වෙලා ආශස් ප්‍රසසන්ත සම්පත් වෙලා හිතත් ඒකටම යෙදිලා ගත කරනකොට මේ ස්පර්ශය හිමීට මිට ස්පර්ශ කිරීම අඩු කරන්න පටන් ගන්නවා. අන්තිමට ගිහිල්ලා ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස නැති වෙනකොට ඉතින් අර ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැති වෙනකොට අන්ධබන්ද වෙනවා. දැන් මම හුස්ම ගන්නවද, නිින්ද ගිහිල්ලාද කියලා අර ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට යාගෙන එනකොට ස්පර්ශ ලෝකයක හිටපු අපි ස්පර්ශයේ පදනම් කරන ලෝකයක් මවාගත්ත අපි අපි කියන්න එපා මම කියමු මමයක් නැති වෙනවා ස්පර්ශත් හිමීට හිමීට අඩු වෙගෙන යනකොට ඉතින් කලබල වෙනවා මොකද වෙන්නේ කියලා මීටත් වැඩිය භයානක තත්වයකට එනවා ආනාපානෙම නොදෙණිය යන වෙලාවක් නොදෙණිය යන වෙලාව වෙනකොට මැරිලා නැති බව නම් දන්නවා සමහර විටක නිින්දට වැටෙනවා. මේ වෙලාවේදී හිත මායාව, මදය, පමාදේ කියන දේවල් වලට බහුල වෙනකොට හිත නිින්දට වැටලා මේක නොබල පන්නනවා. එහෙම නැත්තම් මේ අවස්ථාවේ හිත තියාගෙන ඉඳලා නැතුව සැක පහල කරනවා. මයි භාවනා හරියද වැරදිලාද මේ මොකද වෙන්නේ කියලා අරමුණේ නූල දිගේ යන්නේ නැතුව කඹේ දිගේ යන්නේ නැතුව පිටපයින්. එහෙම නැත්නම් ස්පර්ශය ආය ඇති කිරීමට හයියෙන් හුස්ම ගන්න. එහෙම නැත්නම් ඇස් දෙක අරලා බලනවා හරියට නිකන් ඇස් දෙක අරපුවම හුලම් පෙනෙයි වගේ වගේ. පේන්නේ නැහැ කොහොම කෙරුවත් පේන්නේ නැහැ. කොහොම නමුත් මේ විදිහට අර ස්පර්ශෝ තුනී වේගන යනකොට අපි ප්‍රතික්‍රියා කරනවා. අපි හිත මේ ඒ දේවල් ඔක්කොම ඒ පරණ මොඩකම් අතහැරලා අපි දන්නවයි කියලා. මේ ස්පර්ශෝ ස්පර්ශ නොකර තැනට යන්න ඕනයි කියලා. ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට ගිහිලා අපිට ඉන්න පුළුවන් මේ වෙලාවේදී මොනම තාලකින්වත් අපිට බෑ චීන කන්නඩියට දාලා බැලුවත් ආශ්වාස ප්‍රශ්වාස වෙන් කරන්නත් බෑ හැපෙන තැන අල්ලන්නත් බෑ හුස්ම තියෙනවද නැද්ද කියලා අල්ලන්නත් බෑ කියලා තියෙන තැන ගත්තාම අපිට පේනවා පැහැදිලිවම මැරෙන්න ඕනේ හුස්ම ගන්න නැත්තම් හුස්ම ගන්නවා නමුත් ඒක ප්‍රකාශ වෙන තැනක් නැහැ හැපෙන තැනක් නැහැ ඒක කියාපාන්න ක්‍රමයක් නැහැ ගන්න බවට ලක්ෂණයක් නැහැ ගන්න බවට ආකාර පෙන්වන්නේ ඉතින් සම් මෙතෙන්ද ගිහිල්ලා මේ දේශයේ රජ වෙන්න නම් මේ අලලෙන් උපයාගත්තා වූ මේ ද්වීපය අපිට රජ වෙන්න නම් මෙතෙන්ට ආපු පාර දැනගන්න ඕනේ. ඒ නිසා පටන් ගන්නකොට ආස්වාසේ සහ ප්‍රස්වාසේ යම් ආකාරයක් යම් ලිංගයක් යම් නිමිත්තක් යම් මාත්‍රකාවක් තියෙනවනම් සේරම ඉගෙනගන්න. සේරම එක එක වෙන් කළ දැනගෙන ඔය කොලස ආකාර සටහන් ලිංග වශයෙන් නිමිටි මාත්‍රුකා සේරම හදාරන්න ඕනේ මදි නොකියන. ආන්නේ විතර හදාරනකොට දැන් පෙනි පෙනි දැක දැක එලි දවල් එළියෙම මේ ආකාර මේ ලිංග මේ නිමිටි මේ මාත්‍රුකා ක්‍රමයෙන් හැලී යන හැටි තේරෙන්න පටන් ගන්නවා. මේක ආස්වාසි කියලා හඳුනා ගැනීම සඳහා තියෙන ඒ ආගේ සටහන් නැතිලා යනවා. ආකාර නැතිලා යනවා. ලිංග නැතිලා යනවා. නිමිටි ඒක අඳුනා ගැනීම සඳහා අපි දැන ගන්න පුළුවන් තියෙන සංකේත නැතිලා යනවා. මාත්‍රිකා නැතිලා යනවා. මේ නැතිලා යනකොට අපේ හිත ආනාපානේ නැහැ කියලා තමයි කියවන්නේ. නමුත් අපි දන්නවා එතෙන්ද හොඳට අවදිලා හිටියොත් ආනාපානෙ නැත්තම් මෙලා හුස්ම හිරවීමෙන් සිදුවෙන කරදර සිද්ධ ඇඟ නිල් පාට වෙන්න ඕනේ මැරෙන්න ඕනේ මොකක්වත් නැහැ ඇත්තටම ජීවිතේ හොඳටම ජීවත් වෙන්නේ චිත්තක්ෂණේ විතරයි ඒකේ යෝගාවචර අස්පනා පිට එතනදිම තේරුම් ගන්නවා මේ හුස්ම නතර වුණාට වැඩියෙන්ම ජීවත් වෙන අන්තිම සජීවී ස්ථානය, අන්තිම පිරිච්ච ස්ථානය, අන්තිම සම්පත්‍තිකර ස්ථානය, අන්තිම සන්තුෂ්ටිකර ස්ථානය තමයි එතන. ඉතින් මේකට හොඳට අවදිලා හිටියොත් තේරෙනවා ස්පර්ශයක් ස්පර්ශ කිරීම සඳහා අවශ්‍ය කරන යම් ආකාරයක් යම් ලිංගයක් යම් නිමිත්තක් යම් ಉದ್ದೇಶයක් තියෙනවනේ. ඒව නැති වෙච්චාම ස්පර්ශය නැති වුණා ගන්නට අපේ හිත දැක දැක දන දන බොරු කියනවා. ඉතින් අපිත් ඒකට ඒ ඒ කරන යෝජනාවට ස්ථිර කරලා කියනවා ඒ වෙලාවේ හුස්ම ළඟ නැති වෙලයි කියලා. නමුත් සරුවචනාංශයේ මේ මහා නිදාන සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවා මේ ස්පර්ශය කියන චෛතසිකය මේ මට්ටමේදී තේරුම් ගන්න පළු දෙක්කර දාලා සරුවචනසේ විස්තර කරනවා යම් ඒ රූප වලට සම්බන්ධ එක පැත්තක් තියෙන ස්පර්ශයන්ගේ ස්පර්ශ කියන්නේ චෛතසිකයක් තමයි ඒ ස්පර්ශ චෛතසිකයේ රූප සම්බන්ධ නාම සම්බන්ධ කියලා පළු දෙකකට දාන්න නැතුව මෙතනින් නිවන් දොර අරගන්න බෑ ඒක නිසා සරුවචනසේ කියනවා රූපකයයි රූපකය කියලා කියන්නේ පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ රුප්පණය වෙන පරිණාමයට ලක් වෙන රූපකයේ යම් අධිවචන සම්පස්සයක් තියෙනවනේ ඒ සඳහා පටබැඳි නමක් තියෙනවනම් අන්න ඒ රූපකය සංසිඳනකොට අධිවචන සම්පස්සේ නැත්නම් ඒකට පටබැඳි නමත් එහෙම මෙහෙදිලා යන්න පටන් ගන්නවා ඊට පස්සේ අනිත් පැත්තෙන් ගිහිලා යම් ආකාරයෙන් පටබැඳිනා ආකාර වශයෙන් ලිංග වශයෙන් උද්දේශ වශයෙන් නිමිති වශයෙන් එව්ව හැලුණත් රූපකය නැතුණා වාගේ හිත කියවනවා ඒක නිසා සරුවචනාංශී මහනිදාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් ආකාරයකින් යම් ලිංගයකින් යම් නිමිත්තකින් යම් ಉದ್ದೇಶයකින් යම් කිසි කෙනෙක් Tamange මේ රූපකයේ සිදුවෙන රූප ක්‍රියාවලිය හඳුනාගෙන හිටියානම් ඒ රූපකයේ ඒ රූප ක්‍රියාවලිය යම් තැනකට පස්සේ යම් තැනකින් පැන්නට පස්සේ ඊට වැඩිය සියුමුණාට පස්සේ අර ආකාරයේ අර ලිංගයේ අර නිමිත්ත අර ಉದ್ದೇಶයකට එල්ල ගන්න බැරි වෙලා යනවා. ඒ සංඥාව ගන්න බැරි වෙලා යනවා. ඒ වාගේම ਸਰවඥයන් සඳහන් කරනවා මනසෙත් යම් වෙලාවක ඒ සතහන ඒ ආකාරයේ ඒ ලිංගයේ ඒ ಉದ್ದೇಶේ නැතුණා වැඩේ සිද්ධ වුණත් හිතට ඒක අඳුර ගන්න බැරුව යනවා. එතකොට කියලා කියන්නේ යම් නාමකයක් පිළිබඳව පටිඝ සම්පස්සයක් තියෙනවනම් ඒක ගිලිහෙන්න පටන් ගන්නවා. ඒ නිසා රූපකය පිළිබඳ අදිවචන සම්පස්සයත් නාමකය පිළිබඳ පටික සම්පස්සයත් කියලා පළු දෙකකට කතා කළ සරුවචන කියනවා මේ දෙකේම සමායෝජනයක් වුණොත් තමයි ස්පර්ශයක් ස්පර්ශ කරන්නේ. මේක එකක් හරි ඇලුනොත් ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ. ඒක නිසා අපේ සිද්ධ වෙන්නේ අපේ ඉන්ද්‍රයන්ගේ තියෙනවා යම් සංවේදී මට්ටමක්. ඒක හොඳටම ඇති ඉන්ද්‍රිය මට්ටමින් අපි ජීවත් වෙන්නේ. නමුත් හුස්ම ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන යම් මට්ටමකින් පල්ලෙහාට බැස්සට පස්සේ අපේ ඉඳුරන් දෙක අහුවෙන්නේ නැහැ. අහුණාට පස්සේ එයාට නමක් දෙන්න බෑ. <coughs> ආකාරයක් කියන්න බෑ. මාතෘකාවක් කියන්න බෑ. ඉතින් ඊට පස්සේ අපි <coughs> යුද්ධෙදී නැති වෙච්ච සෙනඟක් කියලා කතා කරන මැටල නම් මිනිහක් තියෙන්න එපායි. යුද්ධෙදී අත්තානගත උනත් හොඳ මොකද්ද වචනයක් කියලා මොකක් කියලාද කියන්නේ? අත්තානග අතුරුදහන් වුණා කිය. අවතන්නේ. අතුරුදහන් වෙලා. ඒ කියන්නේ මරලා හැංගුවයි කියන එකයි මේක සාමාන්‍ය කියවෙන්නේ නෑ. ඒකට කියන්නේ නම්බුකාර විදියට යුද්ධයේදී අතුරුදහන් වෙච්ච සෙබළු. අතුරුදහන් වෙන්න බෑ මොකාවත්. නමුත් වෙන වචනයක් නෑ. ඒ වගේ තමයි අපි බලාගෙන ඉන්නකොට අපේ ඒ සංවේදී මට්ටම පැනපු ගමන් නැති උනායි කියන්නත් බෑ අපට. අපි වචනයක් පාවිච්චි කරන අතුරුදහන් වෙලයි. අනිත් වගේ තමයි ආශ්වාසය දිහා හොඳට අර සියුම් වේගන එනකොට බලාන ඉන්නකොට සියුම් වෙනට තැනට යනකන් නම් මේක හැප්පීමක්, මේක උණුසුමක්, මේක සිසිලසක්, මේක කම්පනයක්, මේක චංචල බවක්, මේක තරංගාකාරයි, මේක කැඩි කැඩි යනවා. নানা ප්‍රකාර අංග ලිංග උද්දේශ කියලා සර්වඥයන්ට පද හතරකින් විස්තර කරනවා. යම් මට්ටමකින් හුස්ම ඔළුවේ පල්ලට ගත්ත ගමන් අර මොනම සටහනක්වත් මොනම ආකාරයක්වත් මොනම ලිංගයක්වත් මොනම ಉದ್ದೇಶයක්වත් එකට එල්ලන්න බැරුව යනවා. අපි කියනවා පටබඳින්න බැරුව වෙනවායි කියලා. මේකේ අනිත් පැත්ත තමයි යම් වෙලාවකට අපේ හිතේ කරන මේ පටබැඳීමේ කර්ම නැති වුණොත් කාර්ය සාධනයේ උනත් හිත කියන්නේ නෝනා කියලා. ඉන්සා ස්පර්ශය ස්පර්ශ කරන තැනදී අපි එකට දෙන පටබැඳිනා මේ විශාල වටිනාකමක් තියෙනවා. අන්නේ පටබැදි නාමය අපි හැදියාව මතයි තීන්දුව අපි මෙතෙත් මෙතෙත් එනකන් හැදීගෙන ආපු ස්වරූපය හැටියට අපි ළඟ තියෙන නන්ලයිස්තු හැටියට අපි මේකට එල්ලනවා. මට මේ වෙලාවේ හුස්ම දැනෙන්නේ උණුසුමක් සිසිලසක් විදියට, දිග කෙටි බවක් විදියට, හැපීමක් පිරිමැදීමක් විදියට, කම්පනයක් චංචලයක් විදියට, තරංගාකාරයෙන් নানা ප්‍රකට දේවල් පෙනෙන මේක අන්තිම බිඳුවට එනකන් උපදාන්න ඕන. දාලත් බලන්න ඕනේ ගෙනියලා ගෙනියලා සියුම් කරනාට පස්සේ දැන් ඔය එකක්වත් කියාගන්න බැරි තැනකට එනවා. මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. අන්න එතනදී මේ මල පණින තැන, මේ මේ මේ ආකාර ලිංග සටහන් උද්දේශ හැලෙන තැන බලාගෙන හිටියොත් පේනවා මේ කෙනෙක් අන්තරස්ථාන වෙන හැටි. අභාවයට යන හැටි අපි කියන්නේ රහත් වෙනවා කියලා කියන්නේ. ආ එබින මේ මේ හිතියා මේ රහත් උනායි කියලා කියන්නේ. ඔගේ හුස්ම ටික රහත් කරන්න පුළුවන් වෙනවා ඉස්සෙල්ලම. මුගද නුරටෙන හුස්ම රහත් වෙනකොට හීන් දාඩිය දාන. බය වෙනවා. ක්ලාන්ත වෙනවා. නීරස වෙනවා. අම්මෝ මේ මොකාට දෙන්න හදන්නේ කියලා ඉතින් හයියෙන් හුස්ම ගන්නවා. එහෙම නැත්නම් ඇස් දෙක අරලා බලනවා. එහෙම නැත්නම් සැක කරනවා. එහෙම නැත්නම් දුවගෙන යනවා මේ කමඨාන් සුද්ධ කරන්න මේ මොකද ඇ උනේ කියලා. ඇත්තටම සාධාරණයි. වැඩේ සාධාරණයි. නමුත් ਸਰුවචන්සේ පෙන්වන්නේ උඹට වේදනා කියන තැනින් වේදනා කියන තැනින් වින්දනය කියන එක සඳහා මේ දාසකම කිරීම මේ කඹුරන ගතිය නතර කරන්න බැරි නම් ඒක මේක මෙහා පැත්තේ තියෙන ස්පර්ශයාගේ ස්පර්ශ නොකරන තැන අල්ලන්න පුළුවන් තැන එනකොට මේ සඳහා අපි එක එක දේවල් වලට දෙන නම් වනම් කොච්චර වැදගත් වෙනවද කියලා තේරෙනවා. නම් වනක් නැත්තම් මිනිහෙක් නැහැ. මිනිහෙක් මිනිහෙක් බාටපත් වෙන්නේ මේ මනුස්සයා මොකකින් හරි නමක් ඇති කරගන්න ඕන. ඉතින් මනුස්සය එක්ක ජනාධිපති මරලා හරි නමක් ඇති කරගන්න උත්සාහන මොකද නැත්තම් කරන්න බෑ මේ මනුස්සයාට වැඩි. හොඳ කරලා ගන්න බැරි නම් බලනවා බැරි නම් නරක කරලා හරි කරනවා. ඉතින් මේ නම් බලබිලි නම් පටබැඳිලි කටයුත්ත නිසා අපි කබරගොය આવුණා තලගොය කරගන්නවා. තලගොය වුණා කබරගොය කරගන්නවා කණ්ඩෝ නැවෙනකොට. මේ ශිෂ්ට ලෝකයේ අපේ හිතේ මේ සිදුවෙන පද පෙරලිය මේ ඇතිවෙන වෙනස හරිම විචිත්‍රයි ඒක දිහා බලන හිටියොත් මේ අපි දුක කියන දේම සැපයි කියලා ලේබල් එකක් දැම්මොත් සැප තමයි ආයේගේ කතා කරන්න දෙයක් නැහැ සැප කියන එකට දුක කියන ලේබල් එක දැම්මොත් එච්චරයි ඉතින් අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරනවා ඉක්තිරියාවක් ගැප් ගත්තාම ඒ ඉක්තිරියා වෛශ්‍යාවක් නම් එක විශාල දුකක් බාටපත් වෙනවා. එයා රාජමහේෂිකාවක් වුණොත් ඒක විශාල සැපක් වාටපත් වෙනවා කියනවා. එකම කෘත්‍ය සිද්ධ වෙන්නේ ගැප් ගැනීම. වෛශ්‍යාවට ඒක තන්නේ ක්‍රම පුරුෂයන් අතර මහා අපිරියාටපත් වෙන නිසා එයා ඒ ආගේ සල්ලාල වෘත්තියට විශාල බාධාවක් වෙනවා. රාජමහේෂිකාවට නම් එදා ඉඳලා රජුරුවන්ගේ ප්‍රධාන අවධානයට ලක් වෙන නිසා ඒ ගැප් ගැනීමේ කටයුත්ත එකිනෙකට සැපක් එක්කන දුරක්. ඒ නිසා කෙනෙකුට රස කෙනෙකුට වස වෙනවා. ඉතින් අපි හිතන්නේ මේ චපල ගති කියලා, අපි හිතන්නේ මේ කොරණ ගති කියලා කොරණේව නෙවෙයි. මේ සෙල්ලම නැත්තම් ජීවත් වෙන්න බෑ. මේ ලෝකේ යම් තාක් අපි දේවල් ස්පර්ශ කරානම් ස්පර්ශ කරපු සෑම දෙයකටම එක්ක ලිංගයක්, එක්ක ආකාරයක්, එක්ක නිමිත්තක්, එක්ක මාතෘකාවක් තියෙනවා. යම් දෙයක් මේ ලෝකේ ලිංගයකට මාතෘකාවකට උද්දේශයකට ලක් කරන්න බැන්නම් ඉතින් අපි කොච්චර ඒකත් එක්ක ගත කරත් අපි ස්පර්ශ නොකලා කියලා තමයි කියන්නේ. ඉතින් ස්පර්ශාගේ විශේෂ මේක දකින්න පුළුවන් ඉන්නේ ඇත්තම කායानुපසනාව විතරයි. කායानुපසනාවේදී අපි සිද්ධිය සිද්ධ වෙද්දී ඒක ගෙවි ගෙවි යද්දී මේ පෙරලිය මේ විපරිණාමය මේ දන්නා තැන සිට නොදන්න තැනට යෑම මේ වීතික්‍රමණය මේ අපේ මල පනින තැන ගැන අවබෝධයෙන් අවධානයෙන් හිටියොත් ඒකේ පුංචි පරිණාමයක් සිද්ධ වෙනවා අද කිව්වොත් මට විනාඩියකින් දෙකකින් හුස්ම නතර වුණයි කියලා නතර වුණා නෙවෙයි මේ ස්පර්ශෝ ස්පර්ශ නොකිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම මේක දිහා වෙනදටත් වඩා දැඩි අප්‍රමාදී ගතියකින් එළඹ සිටි ගතියකින් බලන් හිටියොත් ආයසරය මොකක් කරි ලිංගයක් මොකක් කරි ආකාරයක් මොකක් කරි මාතෘකාවක් ඔගේ පේන්න පටන් ගන්නකොට හරියට පේන හුස්ම ගන්න පටන් ගන්නවා වගේ කියලා ඊට පස්සේ ආයෙත් ඒක ඇහැල්ලා යනවා ඊටසේ ටික වෙලා ගිහලා ආයමතු වෙනවා. එතකොට මේකේ පේනන ආස්තිකත්වයේ සිට නාස්තිකත්වයට යන්නේක භවයේ ඉඳලා භව්‍ය தත්වයට යන්නේක එහෙම නැත්නම් භව ප්‍රඥාප්තියේ ඉඳලා අභව ප්‍රඥාප්තියට යන්නේක බොහෝමත්ම සියුම්ම ඒකෙන් මේකට මේකෙන් ඒකට මාරු වෙනවා. ඉතින් මේක අද තියෙන නවීන විද්‍යාවට බලනකොට අද්‍රව්‍ය සහ ද්‍රව්‍ය අතර වෙනස ද්‍රව්‍යයක් බවට පත් වෙන තරම් ස්පර්ශය තියෙනවා. ශක්තියක් බාටපත් වෙච්චාම ස්පර්ශ නැහැ. හැබැයි තියෙනවා. ස්පර්ශය ශක්තියක් බාටපත් වුණාට පස්සේ පටිගය කියලා එකක් තියෙනවා, ගැටුම කියලා එකක් තියෙනවා, හැප්පිල්ල කියලා එකක් තියෙනවා. නමුත් ඒ ද්‍රව්‍යය ශක්තියක් බාටපත් වුණාට පස්සේ ඒකේ හැප්පෙන ගතිය, ගැටෙන ගතිය නැහැ. එතකොට යාට නමක් දෙන්න බෑ. එයා බොදු භාවයකටපත් වෙනවා. ඒක තමයි ඔය නිව්ටෝනියන් ෆිසික්ස් වල ඉඳලා මේ අයින්ස්ටයින් ෆිසික්ස් වලට වෙච්ච දේ නිව්ටන් මහත්තයා අල්ලගෙන වැඩ කරන කාලේ යා ද්‍රව්‍ය තමයි අල්ලගෙන කටයුතු කරේ. නිසා යා දිගටම ගියේ මේ ගුරුත්වාකර්ෂණය කියන දෙයක තියෙන ලක්ෂණයක් අනුව. නමුත් ඊට පස්සේ පාසුකේ අවුරුදු 100 තුල ඇතුළත මිනිස්යා විසින් මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක හොයාගත්තා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වලින් යට තියෙන ඒ පාටිකල්ස් කියන පුංචි කොටස් වල කඩන කඩන ගියාට පස්සේ ඒ කොටස් වල වර එක එක වස්තුවක් වශයෙන් ද්‍රව්‍යයක් වශයෙන් පේන අතර වර්ග එකේ එහෙම ආයෙත් ශක්තියන් අතර දිය වෙලා යන්න පුළුවන් බව දැක්කා. ආ එතකොට ශක්තියන් අතරට දිය වෙලා ගියාට පස්සේ ඒකට සටහනක් සහ ආකාරයක් ගුරුත්වාකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්න විශිෂ්ට ගුරුත්වයක් නැහැ. හැබැයි ශක්තිය තියෙනවා. ඒ ශක්තිය ආයතනක වෙන තැනක අර වාගේම ඇති කරන්න පුළුවන් දේ ওই අතනින් මැරලා මෙතනින් උපදිනවා කියන පුනරුත්පත්තිය ලස්සනට අපේ මේ පරණ ප්‍රොෆෙසර්ස්ලා ඔප්පු කළපෙන ඕක තමයි බුදුරජාණන්සේ කිව්වේ මේක ද්‍රව්‍යයක් බාටපත් වෙලා එතනම ශක්ති බාටපත් වෙලා ඒ ශක්තිය ඒ පද්ධතියම තව තැනක ආයේ ක්වොන්ටම් එකක් බාටපත් වෙලා නැත්නම් ශක්තියක් ද්‍රව්‍යයක් බාටපත් වෙන්න පුළුවන් ඒ පද්ධතිය තුල මෙතෙන් නැතුණොත් අතනේ මතුවෙන්න ඕනෙම තමයි ඒක හරිය බුදුහාමුදුරු කියනවා භවයේ තියෙනවා ජාතිය කොහේ හරි තියෙනවා වගේ ඉතින් මේක සාමාන්‍ය ලෝකයා අද මේ සඳහා පරිවේශනාගාර දෙකක් තියෙනවා ඇමරිකාවේ පුංචි එකක් තියෙනවා යුරෝපයේ තව එකක් තියෙනවා යුරෝපයේ තියෙන පරීක්ෂණාගාරයේ විතරක් පරිධිය වටවලල්ල හැතැම්ම 27ක් මීටර් 100ක් පොළවේ යට තමයි මේ පරීක්ෂණාගාරය හදලා තියෙන්නේ ඒකේ කරන්නේ මේ ඉලෙක්ට්‍රෝනයක් යවනවා මේ බිංගයක් දිගේ ගියාට පස්සේ අර හැතැම්ම 27 නිසා බිංගේ බොහෝමත්ම නිකන් කෙලින්ගිරක් වගේ පේනවා අතනින් මෙතනින් නමලා නමලා නමලා හලවලා ඒ ඉලෙක්ට්‍රෝනේ තව ඉලෙක්ට්‍රෝනයක් එක්ක ගැටලා ඒකෙන් ශක්ති වෙනකොට ද්‍රව්‍යයක් ශක්තිය වලට හැදෙන හැටිත් ඒ ශක්තිය වලින් නැවත ද්‍රව්‍ය හැදෙන හැටිත් දැන් පරීක්ෂා කරන්නයි ඔයගොල්ලෝ කැසපට ගහගෙන දඟලන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ මේක දැක්කේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා. ඔය මොනම පරිශනාවක්වත් නැහැ. මොනම පරිශනාගාරයකුත් නැහැ. මොනම සාමූහික වෛද්‍ය විද්‍යාත්මක කණ්ඩායමකුත් නැහැ. උන්වහන්සේගේ උප්පත්තියෙන් හම්බෙච්ච ආස්වාස ප්‍රසවාසදා ලක්ෂ කෝටි වාරයක් බලන්න හිටියා. තියෙන්න පුළුවන් සෑම ආකාරයෙන් බලා ඉන්නකොට ආකාර ඔක්කොම දැක්කට පස්සේ වෙන්නේ ආකාර ගෙවෙන එක. ආකාර විකාර වෙනවයි කියලා මේකට කියනවා. ඒ වගේම භාව ප්‍රඥප්ති ඉබේම අභාවයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිත කවදාකවත් කැමති නැහැ අභාව ප්‍රඥප්තියට පත් වෙන තැන 100 බුද්ධියෙන් බලන්න. මොකද ඒක අපිට වෙන්නේ අවමංගල්‍යයක් වෙයි. අපිට වෙන්නේ කාලකන්නිකමක් විදියට. අමංගලයක් විදියට, අභද්‍ර දෙයක් විදියට, අසරණ වීමක් විදියට, රැහෙන් පැනලා දැම්මා වගේ විදියට, පාළුවක් විදියට, කම්මැලියක් විදියට මේක තමයි මායාවේ ගැටේ. එයා යන්න දෙන්නේ නැහැ මේ පැත්තට. මංගල දේ අමංගල විදියට වෙනසා සරුවචනanse දේශනා කරනවා. පෘථග්ජන ලෝකේ යම් තාක් මංගල කරු තියනවාද ඒ සියල්ලම ආර්ය ලෝකේ ආමංගල්‍ය කාරණා කියලා. ආර්ය ලෝකේ යම් තා කාර්ය මංගල කාරණා තියෙනවද? ඒ සියල්ලම පෘ탁ජනයෝ දකින්නේ ආමංගල්‍යයෙන් සං කොහොමනම් මේන් යහපැතර පන්නන්නද? පෙන්වන්න පුළුවන්. ගිහිලා අඬ ගහන යනවා හොඳටෝ මෙතන ඉන්න කට්ටියත් පැහැදිලිවම අත්දකලා තියෙනවා. නමුත් මේක මේ වෙන්නේ මේ සිද්ධ වෙන්නේ ස්පර්ශෝ ස්පර්ශන කරන තැනට යාම පමණයි කියලා මේක සිහියෙන් බුද්ධියෙන් මේ ලෝකේ ගියා වගේම පපුව කෙලින් කරගෙන ඉස්සරහට අරකෙත් යන්න ලේසි නෑ මොකද අපි අර දන්න ස්පර්ශයෝ හැම වෙලාවෙම යම් ආකාරයක් ලිංගයක් යම් ಉದ್ದೇಶයක් යම් සටහනක් නිමිත්තක් අරමුණක් අරගෙන යනවා. මේ නිමිත්ත භාවනාව අනිමිත්ත භාවනාවක් බවට නිමිත්ත සංඥා අනිමිත්ත සංඥාවක් බවට නැත්තම් විමුක්ඛයක් බව අනිමිත්ත විමුක්ඛයක් බවට පත් වෙනකොට විමුක්ඛේ නෙවෙයි ප්‍රශ්නේ මේ විමුක්ඛයට තියෙන බය තමයි ප්‍රශ්නේ අපි පුදුමාකාර බයයි විමුක්තියට. අපි සතම් පාට කියාගෙන උඩ දාගෙන පැනගෙන දුවනවා කොහෙද යන්නේ මේ විමුක්තිය හොයාගෙන යන්නේ අත්පය විෂිකරන අරක දියව මේක දියා කියන නමුත් දුන්නට පස්සේ ගෙදර ගිහිල්ලා එනවා නෝනායින් අහලා ඉන්න ඕනේ හදිස්සිය ඌව කරන්න බෑ ගෙදර යන්න අහනවා ස්පර්ශයන්ගේ මේ ස්පර්ශ නොකරන තැන බලන්න ඉල්ලනවා අපි දවස් 7ක් 8ක් ඉල්ලනවා. ඇත්තටම ඉල්ලනවා මොකද ටික දවසක් ඉන්න ඕනේ මේක පදම් කරගන්න. නමුත් ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. අමාරු දේ නම් අර gederin ගෙන ආපු මතිමතාන්තර ටික අයින් කරලා මේ දේ යහ දැක්මකින් කුලුල් දැක්මකින් සරුවචනanse පෙන්වන දැක්මකින් බලනවා කියන එක ඒක ඉතින් කනකත් බෑවා වියසිදුරෙන් අහස බලන්න වාගේ තමයි. නමුත් මං හිතන්නේ නෑ සූත්‍ර පිටකේ හොඳට හදාලා බලනවා සරුවත්යන්සේ කිසිම තැනක ණය වෙන්න වැඩ කරලා නැහැ. ඔක්කොම ලස්සනට ණය ගෙවලා තියෙනවා. මේ සෑම චෛතසිකයකම 12 තැනදීම පෙළලා දීලා තියෙන මේ හැම තැනකදී මේ කඩන්න පුළුවන් කියලා. ජර්ජිදලා මට්ටමට එන්න විදිහකට ජරා මරණ වලට එන්න තියෙන જાතියදීත් කඩන්න පුළුවන්. ජාතියට අදින භවයේදීත් කඩන්න පුළුවන් මේ සෑම තැනකින් කඩපුවාම මේක හරියට පුරුක් 12ක් තියෙන දන්වලකින් කොයි පුරුක කැඩුවත් ඊට පස්සේ ඒක වලයක් වෙන්නේ නැහැ. කොයිපුරුකත් එකයි වගේ. නමුත් සාමාන්‍යයෙන් එක එක භාවනා ක්‍රම හදලා තිනවා මේ එක එක පුරුක් කඩන. ඉතින් ඒ කඩන පුරුකේ හැටියට ඒ භාවනා ක්‍රමේ නම් වෙනස් කරලා තිනවා. ඒ ඔය මහසිසායඩු ස්වාමීන් වහන්සේ ක්‍රමයෙන් ඉස්සල්ලා බුරුමිතුගුණේ මෝගුක් භාවනා ක්‍රමය මෝගුක් සායඩෝ උගන්වපේකේ ඒ ශාංශේ අත්‍යන්තයෙන්ම පටිච්චසම්පාදේ විතරයි උගන්වන්නේ. උන්වහන්සේ කියනවා හැම වේදනාවක්ම තණ්හාවට යොමු වෙනවා පුත්තජනයයි. කිසියම් වේදනාවකට අල්ලබදා ගන්න නැතුව නිකන් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන කතාවක් පෘථග්ජන ලෝකෙට වහ. ඒක අල්ලබදා ගන්න එක තමයි පෘථග්ජන ලෝකෙට. යම් දවසක යෝගාවචරය ඉගෙනගෙන ඉගෙනගෙන දැනගෙන දැනගෙන වේදනාව අඩු කරලා වැඩි කරලා සැප කරලා දුක් කරලා මධ්‍යස්ථ කරලා මේ සෑම වේදනාවක් විශේෂෙම මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියපුවාම වේදනාපච්චා තණ්හා කියන වෙනකොට වේදනාපච්චා පඤ්ඤා කියලා හදාගන්න වෙනවයි කියන. හැම පහළ වෙන වේදනාවකම ප්‍රඥාව පහළ කරගන්නවා මිස තණ්හාව පහළ කරගන්නේ දැන් මේ අපි කතා කරන්නේ වේදනාවට හේතු වෙනා ස්පර්ශාංගේ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට යනකොට සති සම්පජඤ්ඤය යන්න පුළුවන්. එලඹ සිටි සියෙන් යන්න පුළුවන් නම් එතනින් එහාට මම යන්නේ. ස්පර්ශ කරන්න නෑ ඒක නිසා පේන්නේ නිින්ද ගිල්ල වගේ කියලා. ස්පර්ශ කරන්නේ මේ මෙතනින් එහාට මේ කාලය සහ දේශය කියන එක නෑ ඒ නිසා මතකෙ හිටින්නේ නෑ මොනවාක්වත්. ඉතින් එහාට ගියාම කිසිම දෙයක් මම මාගේ කියලා අල්ල බදා ගන්න තණ්හා කරන්න බෑ. ඒ නිසා මොකොටද ඉතින් අල්ල ගන්න දෙයක් නැත්නම් මොකොටද කියලා හම්බෙන දේ වුණත් අපි ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරනවා. මොකද අපේ තර්ක මනසේ පැත්තේ තියෙන. ඒක නිසා භාවනා කරලා විතරක් මේක කරන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ අමාරුයි. නැත්තම් සරුවචනාංශය පහළ වෙන්න ඉස්සෙල්ලා සෑහෙන පිරිසක් භාවනා කළා මෙතෙට අනිවාර්යයෙන් යන්න ඇති. නමුත් කවදාකවත් මේක මංගල කාරණාවක්, කවදාකවත් මේක පුලුල් දැක්මක්, කවදාකවත් මේක මධ්‍යම ප්‍රතිපදාව කියලා ඇල්ලුවේ නැහැ. සරුවචනාංශය ඒ පාරේ මල්ලා කිව්වා මෙන්න මෙතනදී සිහිබුද්ධියෙන් මේ පේන තැන ඉඳලා නොපෙන තැනට යනකොට මල පයින්නකොට එලිපත්ත පයින්නකොට ඒ ඒ වීතික්‍රමණය සිද්ධ වෙනකොට උල්ලංඝනය සිද්ධ වෙනකොට සම්පූර්ණ අවදියකින් එහෙමනම් ඒ කියන්නේ මම මාගේ හැඟීම සම්පූර්ණ අමතක කරලා මේ කය මේ ජීවිතේ පුදලා මේකදී සතිය නඩත්තු කරන්න පුළුවන් වුණොත් මං හිතන්නේ නෑ මේ මරණ අවස්ථාවේදී ඉච්චර කලබල වෙන්න දෙයක් තියෙයි කියලා. මොකද කාය කාය මේ කයේ මරණය මෙතන සිද්ධ වෙනවා නැත්නම් පස්සම්බයන් කාය සංකාරම් කියලා කාය සංස්කාරන්ගේ සංසිඳීම සිද්ධ වෙනවා. අපි එක සලකන ඇත් දෙක ඇරලා අවදිමත් වේතු තනක් විදියට මිස මදේට ප්‍රමාදයට හේතු කරගන්න නැති වෙන්න කටයුතු කරන්න නම් බුදුජානක මෙතෙන්දි කියනවා සියලු කෙලෙස් වලට තනි වචනෙන් කියනවා නම් බය කියලා කියන්න පුළුවන්. මෙතනින් එහාට යන්නේ නැත්තේ බය නිසා තමයි. ඉතින් බය ඊර්ෂ්‍යා වශයෙන්, ක්‍රෝධ වශයෙන්, මාන වශයෙන්, තණ්හා වශයෙන්, ditthi වශයෙන් විවිධාකාර අතුයිති ප්‍රතිත ගියාට තන්නේ කර තියෙන බය. ඉතින් බුදුජානක කියන එවැනි තැනකදී ලොමු දහගන්න වෙනවා නම් එවැනි තැනකදී බය චම්බිතත්තං ලොම දහගන්වීම බය හීන්දාඩි දාන්නම් බුදුහාමරගේ නම කියන්නේ ඉතින්. භාවනා කරගෙන යනකොට තනියම ආරණ්‍යයේ ඉන්නකොට තනි පරියන්කේ ඉන්නකොට බයක් එනවනම් භයං වා චම්බිතත්තං වා මමේව තස්මින් සමයේ අනුසරෙය්‍යාත ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ එතකොට බුදුහාමුදුරෝ ඉස්සරහා ඉන්නවා ඔය ද්‍රව්‍ය තියෙනකොටත් ද්‍රව්‍ය ගෙවිලා ස්පර්ශ ස්පර්ශ කරනකොටත් ස්පර්ශ නොකරනකොටත් බුදු ගුණේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේක සිද්ධි කළා තියෙන්නේ. අපිට බුදුහාමුදුරුවෝ නෙවෙයි අපිට ජී වෙන්නේ වෙන වෙන දේවල් තමයි ඒ වෙලාවට ජී වෙන්නේ. ඒකයි අපිට එක්ක අපි නින්දට යනවා. එහෙම නැත්නම් අපි සැක උපදවනවා. එහෙම නැත්නම් හයියෙන් උස්ම ගන්නවා. එහෙම නැත්නම් අත් දෙක අරනවා. මේක নানা ප්‍රක්‍රම වලට අපි මේ අවස්ථාව දක්ෂ විදියට පන්නනවා. මෙතනින් ගියයි කියලා හිතමු අපි යම් කිසි කෙනෙක් මෙහෙම අහලා සන්තෝෂ වෙලා දැනගෙන ලෑස්තිලා ගිහිලා මෙතනින් ඇතුළට ගියයි කියමු ඒ රූප ධර්ම ඒ කියන්නේ ස්පර්ශය ස්පර්ශ නොකර නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුව පොට්ටබ්බය නොවන තැනට ගියාට පස්සේ යනවා ඒ ඝර්ෂණේ නැති අභ්‍යවකාශයට යානේ අරගෙන ගියා වගේ යානය මේ ගුරුත්වාකර්ෂණය පනලා ගත්තා දැන් ඉන්නේ අවකාශයේ දැන් රූප ලෝකේ ඉක්මෙවුවා කියලා හිතමු. ඉතින් ඊට පස්සේ තන්නේ ක්‍රම ලෝකේ යන්නේ මනෝපුබ්බංගම මනෝසෙට්ටා මනෝමය. මනස පූර්වංගම කරගෙන මනස ශ්‍රේෂ්ඨ කරගෙන මනෝමය ලෝකයකට යන්නේ. එක්කෝ ස්පර්ශය තවදනම් කරගත්ත වේදනා ඉස්මතු වෙනවා ඇඟ නලියන්ට දඟලන්න කහන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර ප්‍රධාන රූප ධර්මයන්ගෙන් තිබුණ බාධාව ගැටුම ඝර්ෂණේ නතර වුණාට පස්සේ වේදනාව වගේක් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. හැබැයි වේදනාව ඉස්මතු වෙන මනසට හොඳක් තියෙනවා. එයාට සංඥා ඉස්මතු වෙන්නේ නැහැ. සංඥා ඉස්මතු වෙච්ච එකනට ඔන්න මැරිච්ච අම්මා පේනවා, ඔන්න බුදු පිළිම පේනවා, ඔන්න චෛත්‍ය පේනවා, මෙන්න සුබ දේවල් පේනවා, මෙන්න අසුබ දේවල් පේනවා. එයාට ප්‍රශ්නේ තියෙන්නේ කය වේදනාව නෙවෙයි සංඥා. ඉතින් පටන් අර ගන්න මට පෙර වෙසු කඳ පිළිවෙත පේනවා මට අරයා කීතන දේ පේනවා මෙයා කියන දේ පේනවා කියලා මේ සුසීම බුදුහාමුදුරගාට ආවෙත් ඕකටනේ ඉතින් ඒක අල්ල බදාගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ කියලා හිතන්නේ කවදාහකවත් ඉස්සරහට යන්න පුළුවන් මේ අර රූප ලෝකේ අතල්ලාවිල්ලලා මේ අම්මුණාට පස්සේ ඒකෙදී පේන දේවල් අල්ල බදාගත්තොත් ඒකමයි තව සමහරක් කට්ටියනවා සංස්කරණය කරනවා යාට පේන්න පටන් අර ගන්නවා අඩුපාඩු. ලොකු සාංශික පොතේ සඳහන් කරලා තියෙනවා සමහර යෝගාවචරයෝ ඉන්නවා අතෝදන්න ගියාම කෙලෝරක් නෑ අතෝදනා මේකේ විස බීජ තියෙනවා කිය. කොච්චර හේදුවත් ඉවර නෑ. කෝපේ හොදන්න ගියාම කෙලෝරක් නතු කෝපේ. අතුගාලේ වෙලා ගියත් එයාට සැකයි. මේක පිරිසුදු නාද කියලා. අර නිල්ලඹ ඉන්නකොට මේ කියනකොට එක මහත් එක්ක ඇවිල්ලා හිටියා. බොහොම දානපතියා. එයා ඒ නිල්ලඹ කාර් එක පාක් කරන්න තියෙන්නේ මේම පල්ලමේ ටිකක්. දැන්නක් තියෙනවා ඇත්තටම. ඉතින් මේ පාක්ක කරලා යනකොට භාවනා කරනකොට සැකයක් එනවලු මම මෙතන නියුට්‍රල් එකේ කාර් එක තියලා ඇවිල්ලා නම් දැන් යන්න පටන් ගත්තොත්. එදෙල හැතැම්ම එකයි තුන් කාලක් යනකම් හෙන පල්ලම තියෙන්නේ දැන් මම කොහොම නැත කරන්නද කියලා ඉන්නම බැරිලු. ගිහිල්ලා බලන්න ඕනලු කාර් එක රිවර්ස් ගියර් එකද තියෙන්නේ ගලක් තියලාද කියලා. ගිහිල්ලා බලන්න ගලක් තියලා තියෙනවලු රිවර්ස් ගියර් එකෙන් දාලා තියෙනවලු ඒ වුණාට භාවනා කරලා එතෙන්ට එනකොට ආයසරයක් මතක කරනකොට කොච්චර කෙරුවක්වත් ආයේ නියුට්‍රල් එකේ වෙන්න ඇත්තේ නිකමට හරි ගියොත් ස්ටාර්ට්වත් උනොත් gedara හැමදම රණ්ඩුළු මොන්න જાති කෙරුවත් ගෙබිම සුද්ධ කළා තියෙනවා මදිරු. ඉතින් එයා නිතරම හිතනවා ඒක gedara එකේ දෝෂයක්. කවුරුත් මං කියන දේ ගණන් ගන්න නැහැ කියලා. පස්සේ මම ලොකු සාහිත්‍යයේ පොතක ලියවිච්ච එකක් පෙන්ලා කිව්වා මෙන්න මෙහෙම මේ මේ කායානුපස්සනා සංසිදෙවට පස්සේ එක එකනාගේ මේ වගේ දේවල් එන්න පටන් ගන්නවා. ඒ මනුස්සයාට කවදාකවත් වේදනා ප්‍රශ්නකුත් නැහැ, සංඥා ප්‍රශ්නකුත් නැහැ, කළ නොකළ දේවල් පිළිබඳව තැවීමක් එන්න ගන්නවා. මානසික රෝගී මට්ටමට එන්න පටන් ගන්නවා. හැබැයි දැනගත්තොත් මේක මේ කයෙන් ඇතිවෙන පීඩාව නැති වෙනකොට මේ කාපට් එකේ යට තියෙන කුණු තමයි මේ පේන්නේ කියලා ඒක දැනගන්න ඕනේ මේ සංස්කාර සකස් කිරීම මත වෙහෙස වෙන જાතියක් ඉන්නවා. ඉතින් ඒක ආවට පස්සේ මෙව්වත් ස්පර්ශ කරන්නේ මේ වේදනාව වේදනාවක් බවටපත් වෙන්නේ සංඥාව සංඥාවක් බවටපත් වෙන්නේ සංස්කාරය සංස්කාරයක් බවටපත් වෙන්නේ පත්වීම තමයි සංස්කාර කියලා කියන්නේ. ඉතින් කජ්ජනීය සූත්‍රයේදී සරුවචනාංශ දේශනා කරනවා ඒ වේදනාවන් වේදනාවන් බාටපත් කිරීමේ කෘත්‍ය සංස්කාර කරලා දෙනවා. සංඥාවෝ සංඥාවන් බාටපත් කිරීමේ කෘත්‍ය කරලා දෙනවා. සංස්කාරයෝ සංස්කාරයන් බාටපත් කරන කෘත්‍ය කරලා දෙනවා. ඒවා එකක්වත් අපේ න්‍යාය පත්‍රයේ තියෙනව නෙවෙයි. ඒක මේ සංසාරේ පැවැත්වීම සඳහා ඇති කරන බව නීතියක් තියෙනවා. ඉතින් මේක මම කියා ගන්නවා. මේක මගේ කියා ගන්නවා. මේක මගේ ආත්මය කියාගත්ත පස්සේ ඉතින් සහලවනවා. ඉතින් ඉන්න බෑ. එතන දැවෙන, තැවෙන, උත්සන්න, ආසන්න ගතියකට එනවා. වේදනාව එනේ කරාටත් මොකුත් නැහැ ලුණු දෙහි දැම්ම වගේ අච්චාරු දැම්ම වගේ මඩබුවක් ගෙඩිය වගේ මුළු ඇඟ පුරාවටම මේ ඉඹුල් කිරිබත් එකක් අල්ලලා මිරිකනවා වගේ මිරිකනවා රෙද්දක් හොදලා මිරිකනවා වගේ මිරිකන්න පටන් අර ගන්නවා අපායවත් නැතුව ඇති කියලා හිතනවා කිසිම වේදනාවකුත් නැහැ නමුත් නැගිටපු ගමන් ඉවරයි සංඥාවල් එන්න පටන් ගත්ත එක්කනට එතන ගියාට පස්සේ ඉතින් පරණ වෙච්ච දේවල් එන හැම දෙයකම පේන්න තියෙන කොසුබ ගතියක් අසුබ ගතියක් මේක මට හොඳයි නරකයි එහෙම නැත්නම් එක එක නෑල කතා කරන්න පටන් අරගන එක එක සුගන්ධ જાතියෙන්න පටන් ගන්නවා එක එක ජී මනුස්සයෙක් ගහපහ දෙනවා මේක ඇත්තයි සත්‍යයි අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි සංස්කාරයෙන් පටන් ගන්නත් එක්කනට කියනවා අයියෝ ඌවනම් මොනවද ඒක නෙවෙයි ඔන්න මගේ එක තමයි වැඩි. එයා ඒක කෑ ගන්න. ඉතින් මේ කොයි එකෙමුත් පේන තියෙන්නේ මේ ඔක්කොම අපිට යටි හිතේ තියෙනවා කායනුපස්සනාවෙන් කරදර කරන තාක්කල් මේව එකක්වත් වෙන්නේ. කායනුපස්සන සංසිද්ධ වූ ගමන් අර යාට තියෙන වේදනාව මේ නාම ධර්ම එන්න පටන් ගන්න ඔය හැම දෙයක්ම මගේ කියාගන්න එක ඒ හැම දෙයක්ම මගේ මම කියාගන්න එක මගේ ආත්මය කරගන්න එක තමයි අභිරතිය කියන්නේ. නිසා වේදනා මට්ටමට ගියාට පස්සේ සබ්බ ලෝකයේ අනබිරත සංඥා. යේ ලෝකේ උපයෝපාදානා චේතසා අදිඨානාබිනිවේසානුසයා තේ පජහන්තෝ විරමති නෝපාදයන්. ඉති යට වැඩ කරන ආශේ ධර්මයක් වේවා අනුශේ ධර්මයක් වේවා අදිත්‍ථානයක් වේවා චේතස අදිත්‍ථාන අභිනිවේෂයක් බැසගන්මක් වේවා අනුශය ආශේ ධර්මයක් වේවා ලැබුම් පොලක් වේවා නිදා ගන්න තැනක් කරගන්න අපි හිතට කෙලෙස එනකොට අපි උමම් මාර්ග හදාගෙන ඉන්නවා එකෙන් පණින්න සත්‍යයට මුණ නොදී ආනේ ටිකට තමයි ඔය කියන්නේ උපය උපාදාන අදිත්‍යාන අබිනිවේෂ ආසේ අනුසේ ඉවකට ගියාට පස්සේ අපි කිව්වා මම මොකද කරන්නේ ඉතින් ඒක මේ ගියා නෙවෙයි ග්‍රහය අරන් ගියයි කියලා කියන. ඇත්ත තමයි අපේ න්‍යාය පත්‍රේ නැතුණට මේක දැක ගන්නවා කියන එකත් ඉතාමත් විශිෂ්ට ඉතාමත් ශ්‍රේෂ්ඨ සූරකමක් කියන්නේ බුදුහාමරට මේ වීරකමක් කියන්නේ මේකට කියන්නේ ධීරකමක් කියලා. Tamange ඔපරේෂන් කරලා බඩ පළලා ඇතුළ බලනවා වගේ මේ මනස ඇතුළේ වැඩ කරන මේ ජෙනරේටරයක් වැඩ කරද්දී පිටහල් එක ගලවලා මේ පැත්ත එන්ජින් එක මේ පැත්ත ජෙනරේටරේ කියලා මේව වැඩ කරන වේගේ වැඩ කරද්දි බලා ඉන්නා වගේ පේනවා. එතකොට තමයි අපිට තේරෙන්න පටන් ගන්න මේව ගැන නොදැන මේව ගැන අත් නොදක අපි මේ ලෝකේ කරන ප්‍රකාශන අපි කරන මේ විනිශ්චය අපි කරන මේ නිරීක්ෂණ අපි කරන මේ අනුන් ගැන කරන දේවල් වලින් කොච්චර කොච්චරනම් ආංශික ඔබ දැනගෙන මහා දෙයක් දැක්කව ඔය කතා කරනකොට කොච්චර අවිද්‍යාවට ඉඩ එනවද කියලා. ඒ නිසා ස්පර්ශ චෛතසිකයේ දිහා බලනකොට සරුවචාන්සේ කියනවා විශේෂයෙන්ම බ්‍රහ්මජාල සූත්‍රයේදී ඒක බුදුහාම කියන මම මේ ලෝකයට ආවේ මේ බ්‍රහ්මජාලය ගල්වලා දාලා යණ්ඩයි කියලා. මෙන්න දෙයකට නෙවෙයි කියලා. යම් කිසි කෙනෙක් උච්ඡේදවාදයට වැටිලා මේ ලෝකෙ මෙතනින් ඉවරයි ඉන්නකන් සැප විඳපල්ලා කාපල්ලා බීපල්ලා කියනවනම් ඒ මනුස්සයා ඒ කියන්නේ කවදාකවත් අත්දකපු නැති මනෝවිකාරය බහුබූතයක් නෙමෙයි භාවනා කළොත් නොතෙන්ට ගිය මිනිස්සෙක් එතෙන්දි පටලවාගත්ත දෙයක් කියලා. යම් කිසි කෙනෙක් කියනවා මේ ලෝකේ ශාස්ත්‍රතයි මේකේ ਸਰබලධාරි දෙවි කෙනෙක් ඉන්නවා නැත්නම් ජීවාත්මයක් තියෙනවා පරමාත්මයක් තියෙනවා ආවට ගියට කට කහනවට කියන කටනේ මොනසාව භාවනා කළා මෙතෙන්ද ගිහිල්ලා එතෙන්දි පටලවාගත්ත එකක් කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න. දෘෂ්ටි 62කින් 49ක්ම සමතේ හරිය කට්ටියට අවිල්ල තියෙනවා. භාවනා කරනකොට අහුවෙන අහුවිල්ල රඟ තේරෙයි. 13 49 ඉතුරු 13 හොඳ ඥානවන්තින්ට වෙලා තියෙනවා. ඔය දෘෂ්ටි පටලවිල්ල කවදාකවත් සමතයක් නැතුව ඥානයක් නැතුව කරන්න බෑ. ඒ නිසා මේ නිවන නෙවෙයි නම් අරමුණු කරන්නේ විපස්සනාව නෙවෙයි නම් ඉස්සරහින් තියෙන්නේ ඉස්සරහට යන්න යන්න යන්න යන්න ඊටාම සූක්ෂමතාවට පටලවිලි වගේ එකට අහු වෙනවා. ඒක නිසා මේ හැම දෘෂ්ටියක්ම විස්තර කළ සරුවත්යන්ස කියනවා තදපි පස්සපච්චා. මේ දේත් මේ මිනිස්සයා කියන්නේ ස්පර්ශ කරලයි. හිතුවට නෙවෙයි. කහනවට නෙවෙයි, කට කහනවට නෙවෙයි. ආ ඒක ඔප්පු කරලා පෙන්නනවා. මම ගියා මෙතෙන්ද මම දැක්ක පෙරවිසු කඳපිලියොත් මෙච්චරක් මෙච්චරක් දැක්ක. ඒක නිසා මම දකින්නේ ඔබලට බැරි දෙයක් අනිවාර්යයෙන්ම දිගට පවතින ආත්මයක් තියෙනවා කියන. හැබැයි එයා දකින්නේ සීමිත කොටසක්. ඒ වගේ ඒ කිසි කෙනෙක් නිඳ කරන්නේ නැහැ බුදුහාමර. ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්ව විශිෂ්ට ඥාණය පෙන්ලා දෙනවා. ඒ මනස ඇල්ලුවේ මෙන්න මේ බර වෙච්ච තැන. පක්ෂග්‍රාහී තැන. ආංශික තැන. එහෙම නැත්නම් පැත්තකට බර වෙච්ච දේ ඒක අල්ලගෙන දැඩිශේ ගැන මත ප්‍රකාශ කරනවා. ඊගාට සාපේක්ෂව මේ පැත්තට අහුවෙච්චාම ඒකත් මේ සාමාන්‍ය මේ පෘ탁ජනියෙකුට එහෙම පෘ탁ජන කියලා කියන්නේ සීලයක් නැති සමාධියක් නැති කෙනාට කවදාකවත් එන්නේ නැති එකක්. මේ ශ්‍රේෂ්ඨ විදියට ගිහිල්ලා හිත සියුම් වෙනකොට ඒ දේ හිත සියුම් තමයි සීලෙන් සියුම් කරලා තියෙනවා. සමාධිය සියුම් කරලා තියෙනවා. නමුත් මේ දකින්න දේ ඉදිරිපත් වෙද්දී මේක මම, මේක මගේ, මේක ආත්මය කියලා අල්ලපු ගමන් ඒකට අහු වෙනවා. බුදුරජාණන් කියන්නේ එච්චර ශ්‍රේෂ්ඨ දේ ඉස්සරහට ආවත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කිව්වට කවදාකවත් ඒක අපිව දාලා යන්නේ ඒක පිටිපස්සෙන් එයි. හැබැයි අල්ලන්න යන්න එපා. අනබිරතිය ඇති කරගන්න ඕනේ. ඒ නිසා යෝගාවචර ඉස්සරහට යන්න යන්න බුදුමාකාර ඉඩ ප්‍රස්තාවල් ලැබෙනවා. කොයි එක ඇල්ලුවත් ඇල්ලුවයි කියලා හිතා ගන්න. එතකොට අර ඉස්සරහට එන යන්න තියෙන අවස්ථාව විලංගු වහගත්තා වගේ. නිසා අපිට තියෙන්නේ මේක තව ඉස්සරහට ගියොත් තවත් මේට වැඩිය හොඳ අවස්ථාවක් හම්බ වෙනවා. තව ඉස්සරහට ගියොත් තවත් හොඳ අවස්ථාවක් හම්බ වෙනවා කියලා ඉස්සරහට එන තියෙන ප්‍රස්තාවේ වඩා හොඳ අවස්ථාවේ අපේක්ෂාවෙන් මේ ලැබිච්ච සැප සේරම ඔය අභිඥා වුණත් එහෙම නැත්නම් 이르දිවිද ඥාන වුණත් සේරම දීපාන්දර කටට ආපු කුණු කෙල ටිකක් තුක් ගාලා විසි කරන්න වාගේ විසි කරන්න බැරි නම් කවදාකවත් බෑ කියලා කියනවා මේ අනිර්වචනීය වූ නිවනකට ය아가න. නිසා ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැන කියලා අපි අල්ලාගත්ත මේ රූප ධර්මයන්ගේ සියුම් භාවයක් ඒ හා සමාන ඒ විදිහටම ඊටාම ගැඹුරු වේදනාව වේදනාව නොවන තැනක් තියෙනවා නැත්නම් අදුක්කම සුඛ වේදනාවට යන්න පුළුවන් තැනක් තියෙනවා සංඥාව සංඥා නොකරන තැනක් තියෙනවා සංඥාව හඳුනීමෙන් ඉක්මවන තැනක් තියෙනවා සංස්කාර විසංඛාරගත වෙන තැනක් තියෙනවා මේවා අත්දැකිය හැකි දේවල් කියලායි බුදුහාමුදුරු කියන්නේ తాවකාලිකව අත්දැකත් ඇති. මොකද සංසාරේ පුරාවට මෙවුවා වේදනාව වේදනාව විඳිය යුතුයමයි. සංඥාව හඳුනාගත යුතුයමයි. සංස්කාරය හැම එකක්ම සකස් කළ යුතුයමයි කියාගෙන යන ලෝකේ එක පාරකට එක සැරයකට කිව්වොත් වේදනාව වේදනාව විඳිය නොවිඳිය හැකි නැත්නම් විඳීම නැති කරන්න පුළුවන් තැනක් තියෙනවා. සංඥාව සංඥා අඳුනා ගන්න නැති තැනක් තියෙනවා. සංස්කාර විසංකාර වෙන තැනක් තියෙන කියලා දැක්කොත් ඒ නිය වීදුරු භාණ්ඩයක ගිය පැලිරක් වගේ තමයි ඒ භාණ්ඩේ තියෙන වටිනාකම ඉවරයි. ඒ නිසා ඉස්සරහට යනකොට මේ කායනුපස්සනාදී ස්පර්ශ ස්පර්ශන කරන තැනට යනවා කියලා කියන්නේ වැදගත් සම්දිස්ථානයක්. හැබැයි මේ මහා ලොකු රහත් භාවයක්වත් තෝවාන් වීමක්වත් නෙවෙයි. ඉස්සරහා යන ගමනට විශාල සුදුසුකමක්. අනේ එතනදී නොසැලී මේ කඩයිමක් පයින්න වෙලාවේදී නොසැලී බුද්ධ ශ්‍රද්ධාවෙන් එහෙම නැත්නම් සීලයකින් ඒ වගේම සතියකින් ඒ වගේ එලඹ සිටි සිහියකින් ඉදිරියට යන්න පුළුවන් නම් ආපහු එන්නත් ඕනේ. ඒ වගේම ආපහු එන්න ඕනේ. අවිල ආය ස්පර්ශ ස්පර්ශ කරන්න ඕනේ. ආන ඒක යනකොට ඇති වෙන මේ මොහත් වීම, පන්නරේ ප්‍රතිශක්තිය මොයේ ලෝකේ තියෙන වෙන කිසිම විශේෂක නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඉස්සරහට ගිහිල්ලා ආපහු එනවා ආයෙ යනකොට තමයි ඔය ප්‍රතිශක්තිය ඇති එක සැරේ යන එක නෙවෙයි ආයෙ කක්ක ගොඩට එනවා ආයෙ පිරිසුදු තැනකට එනවා ආයෙ කක්ක ගොඩට එනවා ආයෙ පිරිසුදු තැනට එනවා එතන තමයි මේ පන්නර හිටින්නේ ඒ නිසා අපි හැම වෙලාවෙම ස්පර්ශ ස්පර්ශ කරන තැන දැනගන්න ඕනේ ස්පර්ශ ස්පර්ශ නොකරන තැන දැනගන්න ඕනේ ආන්නේ දෙක අතරමැද මාරුවේදී සංක්‍රාන්තියේදී තමයි සතිය අන්තිමටම අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ නිසා මරණ මොහොතේදී සිහියෙන් සතියෙන් ඉන්නවා වගේ. නිින්දට යන වෙලාවේදී අවසාන තන දක්වම නිින්දට වැටෙන චිත්තක්ෂණය දක්වම ස්පර්ශ ස්පර්ශ නොකර තැනට යනකම්ම සම්පූර්ණ අවදි භාවයෙන් සීරුවෙන් සිටින් කිව්වා වගේ අවධානයෙන් ඉන්න පුළුවන් නම් ඒ තමයි යෝගාවචරයේ තියෙන මුදුන්පත් වෙන අවස්ථාව. ඉතින් මේ වගේ රාශියක් ගියාට පස්සේ තමයි ඒ සක්කාය දිට්ඨිය ආදී ප්‍රධාන බලමුළු කඩාගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ. ඉතින් මේ උත්සාහ කළේ මම මේක මේ ජීවිතයේ අත්දැකියක්. ඒක බහුලීගත කිරීම තම තමන්ගේ පුද්ගලික කාලසටහන සහ න්‍යාය පත්‍රයට වැටෙන එක කළ හැක්කක් බවට අත්දකගෙන මේකයි මේ බුදුරජාන් වහන්සේ මෙච්චර මේ පටිච්චසමුප්පාදය පෙන්ලා දෙන්න හදන්නේ මේ හැම තැනකදීම හැම පුරුකකම යගේ පැලිරක් තියෙනවා හරියට මරේ බල දරේට ගැහුවොත් දරේ පැලෙනවා ඒ වගේ එක බලා ගන්න අපි එක එකනා කඩන්නේ එක එක පුරුක් ඔය කොයි පුරුකෙන් කැඩුවත් වලය කඩලා යනවා. පුපුරලා යනවා. ආනේ ටික පුපුර ගත්තට පස්සේ ඒක තවදුරටත් අපි වලයක් කියලා කියන එක නිකන් දඟලප්පාවටපත් වෙනවා. අන්නේ විදිහේ ඒ කැඩිල්ල කඩාගන්න ශිරු දිනාටම අවශ්‍ය ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව මම මෙතනින් સમાප්ත කරනවා. ශිරු දිනාටම ශනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා මම සඳහන් කරපු විදිහට මම හිතන්නේ පැයකමාරට අඩු කාලෙකින් මම දේශනාව સમાප්ත කරා. මම හිතන්නේ පස්සපච්චා වේදනාව වෙලා තියෙනවා කියලා. කෙසේ නමුත් මේ ප්‍රශ්න තියෙනවනම් මත ප්‍රකාශ අදහස් ප්‍රකාශ කිරීම විවේචන තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ ධර්මදේශනයේ මුලදීම ප්‍රකාශ කෙරුවා වේදනාව නැති කර පිළිබඳව ඒක නැති කරන්න අනියම් ක්‍රමයක් නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ අනියම් ක්‍රමයක් නැද්ද කියලා මම මට තේරුනේ නම් එහෙමයි ඒක අනියම් ක්‍රම කියලා කියන්නේ බීලා එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් ගාලා ඇඟ හිරි වට්ටගෙන එහෙම නැත්නම් අන්තභාග වුණාට පස්සේ ඒව නිකන් අනියම් ක්‍රම. ඒව සතියට හෝ සීහයට අහුවෙන්නේ නැති ක්‍රම අපේ ලෝකේ හරියට හොයලා තියෙනවා. අද මදයට සහ පමාදයට හේතු වෙන දේවල් සඳහා ලෝකේ නිෂ්පාදනය කරන ආහාර වලින් 140ක් අත කරනවා. යොදනවා. ඒක තමයි මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියම් කියන්නේ මදයට පමාදයට හේතු වෙන දේවල් කරන්න යන්න එපා. ඒක වේදනාව නැති කරන තමයි ඒ සෙල්ලම කරන්නේ. ඒ කියන්නේ මේ මේ ප්‍රශ්න එනකොට ඉතින් සෑහෙන්න බොණ්ඩ වෙනවා. එහෙමයි කියන්නේ. සෑහෙන්න බොණ්ඩ වෙන ප්‍රශ්න. ප්‍රශ්න බරපතල දාන්න බීලා හොඳට පුතිය ගන්න. ඒව අනියම් ක්‍රම. හැබැයි අනියම් වුණාට ලෝකෙට නියම් ක්‍රම තමයි. මොකද ਸਰවඥාණන් පෙන්නන්නේ මේකෙන් ප්‍රාණය ඔය කියන ප්‍රධාන සතිචෛසිකයටයි ගන්න. ඒ නිසා මට මම ගිහි කාලේ ඒ කියන්නේ පංචිල් පද පහ සංවිධානාත්මක ක්‍රමානුකූලව කඩන කාලයක් තිබුණා මගේ. ඒ කාර්යදි මම ධම්මික හමුදු ආශ්‍රය කරනවා කිව්වා කොයි එක කැඩුවක් කමන්නේ අයියෝ ඒව ඕන දෙයක් හදන්න පුළුවන් හැබැයි බොණ්ඩ විතරක් එපයි ඊට පස්සේ නම් මම ඔබට මට අපිරියයි කිව්වා ඒක ඒ දැන දැන දැක දැක සතිය කඩා ගන්න වෙලාවක් වෙන ඕන දෙයක් කරොත් හදන්න පුළුවන් මඩේට ප්‍රමාදයට හේතු වෙන වැඩක් යම් කිසි කෙනෙක් කරනවා ඉතින් ඒ ඒ මනුස්සයා ඉතින් ඒ ඒ පිරිසුදු තැනක තියන්න බෑ කියලා. ඒ නිසා මදය ප්‍රමාදය කියලා කියන්නේ ඔය වේදනා චෛතසිකය හිරිවට්ටන වෙලාව. ඉරිවැටලා පිට යන යුව අපි අනියම් ක්‍රම කියලා. මෙතන බුදුරජාණන්සේ හරි සිහියෙන් ඉඳගෙන අවදියෙන් ඉඳගෙන වේදනාචෛසිකය මැදින් රිංගගෙන යනවා. එහෙම නැත්නම් අපි කියන අදුක්කම සුඛ වේදනාව හරහා අනික් වේදනාවල් නිකම්ම ලීන කරලා දාන, නිලීන කරලා දාන. නිලීන කරලා දාලා වේදනාව වේදන වින්දනය නොකරන තැනකට ගෙනියන්න පුළුවන්. ඒක තමයි අවේදිත සුඛය කියලා කියන්නේ. ওই බොනේ එක සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න කාන්තාවක්සේ කරන්නේ නැහැ. පිටරටවල ලං අම්මා. අර කොල්ලන්ට වැඩිය බේරන්න බැරි කෙල්ලන්ගෙන්. ඒ තරමටම අද ප්‍රශ්න විශාල වශයෙන් පිරිමින් තිබුණු ප්‍රශ්න සේරම දැන් ස්ත්‍රිංගේ පැත්තට ගිහිල්ලා ඉවරයි. අයිතිවාසිකමක් වශයෙන් ඒගොල්ලෝ දිනාගෙන ඉවරයි ඒක. දිනාගත්තට පස්සේ දැන් තියෙන මදීන් ප්‍රමාදයෙන් තමයි වැඩේ බේරෙන්නේ. හරි ලස්සනයි ඒ පිටරට සමාජවල තියෙන තරුණ තරුණියන්ගේ ප්‍රශ්න දිහා බලනකොට අපිට ගෝචර නැහැ අපිට තේරෙන්නේ නැහැ මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒ තරමටම මේ මේ මූල අවධානය යොමු වෙලා තියෙන මේ පැත්තට යොමු වුණාට පස්සේ අලුත් ක්‍රම හොයනවා. මේ ප්‍රශ්න වලින් විසඳෙන්න හරි සුන්දර ක්‍රම තියෙනවා. හරිම ලස්සනයි ඒගොල්ලෝ මේ ප්‍රශ්න විසඳීමට හදලා තියෙන ක්‍රම. හරිම ක්‍රියේටිව්. හරිම ක්‍රියේටිව් කියලා කියන්නේ ඒ ට්‍රිප් එකකින්, ඒ එක්ස්ටසි එකකින්, ඒ ඩ්‍රග් එකකින් ඒ කරන සෙල්ලම පොඩි අහම්බයක් නෙවෙයි පැහැදිලි හොඳ මානසිකාරකින් හොයාගත්ත දෙයක්. මගාරිනවා. ප්‍රශ්නේ මගාරිනවා. අරුම ගෑනු ළමයි බීලා පාරේ වැටලා තින්නවනේ නේද අඳුරනේ. ඔව් මේ මේ මේ මෙහෙන් ගිය එකෙක් හිටියා මේ නිකවර්තිය. තියා හමුදා වැඩ කළ තිබුණේ. ඒ ගියාට පස්සේ සිකියුරිටි අංශ වැඩ කළ තින්නේ. යාට තියෙන්නේ රෑ 10න් පස්සේ වීදුල ආරක්ෂාව සැලසෙන එක. ඉතියා කියනවා මේ ස්ටේෂන් වල සීතල නිසා වටේට මේ වීදුරු වලින් ගහලා රාමු කරලා ඒ කියන්නේ ආවරණය කරලා ඉතින් ඒකේ ඉන්න පුළුවන් අනිතව සීතල නිසා රෑ 10න් පස්සේ ගියොත් ඒක ඇතුලේ ඉන්න හරියක් ඉන්නේ කොල්ලෝ කෙල්ලෝ බීලා වැටිලා බියර් කෑන් අරක්කු බෝතල් සිගරට් ගන්න දෙයක් නැතුව ඉතින් අර අපේ ටවුන් කවුන්සිල් එකේ තියෙන බල්ලෝ අල්ලන වෑන් තියෙන්නේ ඒ වගේ වෙනවලු ඔක්කොම දාගෙන යනවලු උදේට ටෙලිෆෝන් නම්බර් කියලා කියනවලු උඹේ දරුවා දුව අහවල් තැන ඉන්න අරගෙන ගෙනියන්නේ. ඒක ලියලා ඒ ගෙනියන්න එකතු කරන්න සහ ගියන් ගෙන වියදම් ඔක්කොම තාත්තගේ අම්මගේ තාත්තගේ ඉන්ෂුරන්ස් වලින් කපනවා. ඒක දැක්කට පස්සේ යා කියනවා ඒගොල්ලෝ මේ පාර නතර කරලා පාර වැටලා බුදිලු. දෙවම තරුණ තරුණියෝ වැටලා බුදි ඉතියා කියනවා මම දරුවා ඇති කරන මවක් පියෙක් විදියට මට පුදුමාකාර බයක් සහ අනිශ්චිතභාවයක් ඇති වුණායි කියලා මෙතෙන්ද මගේ දරුවෝ යන්නේ. ඉතින් උන් කරන්නේ රැයට දොරවල් දාලා ලොක් කරලා කොල්ල කෙල්ල ඇතුලේ දාලා තමයි බුදියන්නේ. උන්ගේ වැඩේම පාටියන් අහන එක තමයි. හැම වෙලාවෙම ෆයිට් එක තියෙන්නේ අපිට අයිතිවාසිකමක් තියෙන පාටි වලට යන්න අම්මලා තාත්තලා වලක් කරන්න අයිතියක් නැහැ යන්න. ඒක දිහා බලනකොට බුදුහාමුදුරන්ට වැඩිය වේදනා චෛසිකේ පන්නන හැටි උන් දන්නවා. escapeism. ඒක සඳහා හොයාගෙන තියෙන ක්‍රම දිහා බලනකොට මේ මේ කැලේකට වෙලා මේ කොස්සටයක් දෙල්ලටත් අම්මන කාලා ජීවත් වෙන එකේ තියෙන වටිනාකම කියලා වැඩ. පෙනුමට නම් දවල්ට ගිහිල්ලා බලන්න පුරංගනාවන් වීදියේ සරසලා තියෙන හැටි දකින්නකොට අර සුද්ධෝදන රජුරෝ සිතාත් කුමාරට හදපෙක තමයි කිසිම ලෙඩෙක් කිසිම මලකඳක් කිසිම පැවි මොකක්වත් නැහැ වීදිය බොහොම ලස්සනට තියෙනවා. හරිම ලස්සනයි අම්මා කොච්චර පිසිදු බටහිර ලෝකේ කියලා. පොඩ්ඩක් හැඳ වෙන්න ඕන දෙල්ලම් බලන්න. මම නම් දැක්කේ නෑ මම ඊට අර වැන්කූවර් එකට ගියාට පස්සේ වීදියට මාව අඬ ගහන ගියා කුඩු කාරයෝ ඉන්න වීදියට. හරිම ලස්සනයි. ඔක්කොමලා ඉන්නේ එක්කෙනෙකුට සීයේ නැහැ මොනවද වචනයක් කියලා අහන ඕනේද කියලා අහනවා කියනකොටම කිසිම කඩයක් අරලා තියන්න බෑ ඔක්කොම කඩවල් වීදුරු අහලා යකඩ දාලා වහලා තියෙන්නේ පොලිමේ ඉනවා කවම කවදාක පොලිසිය යන්නේ නැතුළු මරාගත්තයි කිව්වත් කුණු වෙනකම්ම යන්නේ නැතිලු ගිහිල්ලා වැඩක් නැහැ මොකද මැරෙන්නේත් කුඩුකාරයෙක් මරන්නේත් කුඩුකාරයෙක් ඒකේ ජීවිතයක් නැහැ ඒකේ ඕක තමයි මේ දියුණු ලෝකේ ඔය උත්කෘෂ්ඨ තන ඔය. දියුණුවේ උත්කෘෂ්ඨ තන හැම නගරයකම ඔය වගේ වීදියක් දෙකක් තියෙනවා. ඒ ඒටි අර මේ සතර පෙර නිමිති පෙන්වන්න මා වණ්ඩ ගහන යනවා සමහරලාවට. මෙන්න ස්වාමීන් වහන්සේ මේ ජීවුණු ලෝකේ මේ උත්කෘෂ්ඨ තැන් ඔක්කොම තරුණ තරුණි. ඒටි ඒ ඒටි ඒ ඒ ඒ දරුවන්ගේ අම්මලා තාත්තලාෙන් අහනකොට ඇහුවොත් අපිට අහන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ සීමාව පන්නලා තියෙන ගාණක්ම නැහැ. ඒ නිකන්වත් හිතෙන්නේ නැහැ මගේ දරුවා දැන් ඉවරයි කියන එක ගිහිලා අපි හේතු ගන්නට හැදුවත් නැත්නම් අපි හිතුවොත් ඒවැනි ඉංග්‍රීසි මහත්යෙකුට සිංහල ගෑණියක් අසාද බඳලායි කියලා ඒ දරුවා ඒ පැත්තට යන තාත්තට කියන්නේ මේ මනුස්සයට තියෙන්නේ මොකද කරන්නේ කියලා හැටිනේ ඉතින්. ඔයක නෙවෙයි ඉස්සල પરම්පරාව වෙද්දුකයි. අපේ ගිය මනුස්සයට ඒක තේරෙනවා මේක මේ දැන් විකාර ලෝකයක් නැත්නම් මේ പ്രേත ලෝකයක ජීවත් වෙන කියලා. අර මිනිස්සුන්ට ඒ සෙන්සර් එක නැහැ. හැඟීමක්ම නැහැ. ඒ තරමටම මේ වේදනා චෛසිකේ අයින් කරගන්න හදලා තියෙන ක්‍රමය ඒක මේ මේ එක්කෙනෙක් වැඩක් නෙවෙයි. ජාත්‍යන්තර වශයෙන් මාෆියා ආදී සංවිධානවල ලෝකෙ තියෙන බලවත්ම සංවිධාන ටික ඕක තමයි අද කරන්නේ. මදේ සහ ප්‍රමාදයේ පිනිස කරන්න තියෙන උප්පරීමේ කරනවා. ඒකේ වැඩි හරිය කරන්නේ වෙළඳ ප්‍රචාර වලින් නිවුස් වලින්. උදේ ඉඳලා හැන්ද වෙනකම් ප්‍රවෘත්ති පෙන්වනවා. පෙන්වන්නෙම ඌව තමයි. ඉතින් සම මිනිසුන් දැන් මිනිසුන්ගේ හිත නිකන් ඉරිවටලා තියෙනවා. දැකලා දැකලා දැකලා බලන්න දෙයක් නැහැ. අපිට හිතා අපිට ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ඇත්තට අවබෝධ කරගන්න තරම් අපිට මදි අපි අපේච්චර කුණු වෙලා නැහැ තාම. අපේච්චර සවුත් වෙලා නැහැ තාම. තව ඉස්සර යථාකාරයේදී වෙයි කියලා මට හිතෙනවා. අවසරසනවාට නවහන්සේ කිව්වා දැන් අර නිශ්චල ස්ථානෙට ගියාට පස්සේ නැවතත් අර ගිය විදිහටම අපව ඉන්න ඕන කියන අදහසක්. ඒක වෙන පොඩ්ඩක් එන්න ඕනේ නේ ආවට කලබල වෙන්න එපයි කියලා. එනවා ආපහු ආනපන පේනවා ආයෙ කලබල වෙනවා. ඊට පස්සේ ආයෙ නැති වෙනවා ආයෙ කලබල වෙනවා. ආයෙ පේනවා. ඔය මගේ උපනිධාරණේ තමයි සර්පේකට ගහලා මරලා තියෙනවා. සර්පේට ගහලා මරනකොට ගහගෙන ගහගෙන ගියාට පස්සේ මරනවා වගේ හේයි. ආයෙ ටික වෙලා ගිහලා ආයෙ ටිකක් නැගිටලා ඒතර ගහනවා එළුවට එක තව එකක් ආයෙ මැරෙනවා. ආයෙ විනාඩි 5කට විතර යනකොට ආයෙ පණිනවා. එක සැරේ මැරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කියනවා මරලා පුච්චන කම්ම ගහපන් කියලා. මොකද ඒ වෙලාවේ කෑවොත් අන්තිමම විස. එනිසා ඒ වෙලාවේ ළඟට යන්නත් හොඳ නෑ. ඔළුවම පොඩි කරලා මරපම්ම කියනවා විස ගෝර ගර්පයා දැකනාරු මොඩයා කියලා කියනවට හොඳ සලෝකයක් ඔය අරගෙන ඔය කුණු වර්පයකට හදාන තියෙන්නේ. නිවස තුල තුඹසයා තුඹස තුල වේනයා විසගෝර සර්පයා දකනාරු මෝරයා කියලා බුදුහාමුදුරගේ ධම්මපද ගාතාවක් කරන දහංගටයක් හදලා තියෙනවා නිවස තුල තුඹසයා ඒ කියන්නේ උඹේ දිය ඇතුලේ හිතක් ජීවත් වෙනවා උඹත තුඹස තුල වේනය ඕක ඇතුලේ තණ්හාව තියෙනවා දැක විසගෝර සර්පයා ওই තණ්හාව තමයි විසගෝර සර්පයා දැකනාර මෝඩයා ඔක මරපන් කියලා දැන් අපි අනේ ණයාට ඕක දාගෙන දකින් දකින් නයි මරනවා ඒකල ගාතාවකුත් කියනවා විසගෝර සර්පයා දැකනාරු මෝඩයයි මං කියන්නේ අදනේ මරනකොට සර්පයා එක සැරේ මැරෙන්නේ නැහැ මැරිලා ආයෙ පණිනවා ආයෙ ටිකක් කළා කියලා පණින. එහෙම වෙවි තමයි මේ ලෝකේ කිසිම පද්ධතියක් තරංගාකාර නැත්තේ නෑ. එක සැරයක් ගිහලා යට ගියාට පස්සේ වෙන්නේ අතරුණා වගේ කියලා. ඊට පස්සේ ටිකක් ආයෙ ගිහලා ආයෙ මතු කරනවා. මතු වෙන්නේ ඉස්සර සරන්නේ නෑ. එහෙම මේ වෙවි කියලා අන්තිමට ගෙවෙනකම් බලන්න හිටියේ නැත්නම් අපි මැරුණයි කියලා කිව්වට ඒ කියනවා මේ මේ කබල්ලෑය. ඔය කබල්ලෑය කියන සතා කියනවා කවදාකවත් සතෙක් ඒ සතා මැරුවට කරේ දාගෙන එන්න එපයි කියලා. ඌ ඉඳපු ගමන් බෙල්ල වටේ කරකවලා මිරිකනවලු අන්තිම වෙලාවේ මරණයි කියලා දාගෙන ආවට ඌ ඉන්නේ ක්ලාන්ත වෙලා ඉන්නවා. ඇද්ද කවදාකවත් කබල්ලාය මරලා කරේ දාගෙන ඉන්නේ නැතිව. මොකද ඌ අනිකවන ඇල බෙල්ල ඇල්ලුවොත් ඒ වෙලාවේ මරලම දානවා. ඒ මරණ වගේ හිතට මැරෙන්නේ නැහැ. ආස්වාද ප්‍රසවාසයත් අපි ලොකු සංස් කියන්නේ ඒක සංගවි ගන්නවා. ආයෙනවා. ආයෙ සංගවි ගන්නවා. ආයෙනවා. ආයෙ සංගවි ගන්නවා. ආයෙදි මේ තැනදී යන හැම වෙලාවකමත් එන හැම වෙලාවකමත් අන්‍ය විහිිත නොවි ඒකම බලාන හිටියොත් සතිය අන්තිමටම ගැඹුරු අන්තිමටම සිුම් වෙනවා. ඒක වෙනකොට මේ මනසට ආසාවක් ඉති අනේ මැරෙන වෙලාවේ මට මේක බලන්න නැත්තම් කියලා තරමක හිතෙනවා. නිින්ද යන වෙලාවේ මට බලන්න නැත්තම් කියලා හිතෙනවා. කවදා බයක් නැහැ ඒක. මොකද ඒක එදිනෙදා උදේට කනවා දවල්ට කන ධර්මයට යන්න ඕනේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා පස්ස චෛතසිකයේ සියලු ධර්මවල සම්භවයයි කියලා. ඒක පොඩ්ඩක් පහදලා දෙන්න. වේදනා සංඥා සංඛාර තියෙන තුනටම පස්ස සම්භව කියලා තමයි පෙන්නන්නේ. ස්පර්ශෝ රූප වශයෙන් හෝ ස්පර්ශෝ ස්පර්ශකරනද පස්සචෛසිකයේ මම සභාගත වෙන්න ඕනේ. යෝජනා ස්ථිර වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ලෝකෙම වෙන්නේ. මොනවා ලෝකෙ තිබ්බත් අපිට ආපాతගත වෙච්ච එක විතරයි අපි දකින්නේ අනික ඒවා දකින්නේ නැහැ. ස්පර්ශ වෙච්ච ටික විතරයි අපි දැකලා අනික විසා එකක් ස්පර්ශ කරනවා කියන්නේ විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන විලෙන් අපිට හැඟීමක් නැහැ. අර දැකපු දේ මම අපානවා විභීෂණ කරනවා. ඉතින් ඒකට හිත අල්ලපුවගම අමතක වෙච්ච කොටස පේන්නේ නැහැ. ඒක නිසා අපි මම දැකපු දේ මගේ ලෝකේ. What you see that you are. උඹ දකින්නේ උඹේ මනාපේ මිසක් තියෙන ලෝකේ නෙමෙයි. තියෙන ලෝකේ දකින්න සරුවච්ච වෙන්න ඕන. එහෙම නැත්නම් රහත් වෙන්න ඕනේ මේ ලෝකේ ඇති හැටි දකින්න. අපි මේ දැකපු දේ මගේ රුචි අනුව තමයි මේ දැකීම සිද්ධ වෙන්නේ. හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදේ කියලා අපි සාමාන්‍ය යෝග සිංහලෙන් කියනවා. මොන යක්ෂණි හරි ගමන දැකලා ඉවරලා වැටුනොත් ආ ඊට පස්සේ ඒ යක්ෂගති මොකක් කරන්නේ අම්මා ඕන දෙයක් ලගිනවා. ආල්පු ගින්න අහනවා මේක මේ යකෝ මේ යාළුවනෝ කන්නඩි දාගෙන හිටියේ කියලා. නමුත් ඌට පේන්නේ ඒක. ඌට පේන්නේ ඒක විතර එකක් ආයෙ ඇත්තේ නැහැ කියලා. ඒ වගේ තමයි යකාගේ හැටියට තමයි විමාන සම්බන්ධ වෙන්නේ. ඒකේ ස්පර්ශයේ තියෙන විශිෂ්ටකම තමයි ඒක එක සම්බන්ධතා ඇති කරලා දෙන්නේ. ගිනාපු ජම්මාන්තර ක්‍රමයකට තමයි. අපි හිතන්නේ අපි තෝරනවා කියලා. හරිම සැකයක් තියෙනවා මේ මේ මේ ගත කරන්නේ අපි තෝරන ජීවිතයේද කියලා. ස්වාමීන් වහන්සේ එතකොට අර ඒ ඒ ඔක්කොම නියත වෙලා නම් මිනිසාගේ ස්වච්ඡන්දතාව කවදා හරි එන්නේ කොයි වෙලාවටද? මොන අවස්ථාවේද? ස්වච්ඡන්දතාව ඇත් තියෙන මිනිසාර ස්වච්ඡන්දතාව ඇත් තියෙනවා නමුත් මිනිසෙක පාවිච්චි කරන දන්නේ නැති නිසා ඒක වඳුරට හම්බෙච්ච දැලිපියක් වගේ කියලා තියෙනවා. හැම වෙලාවෙම මිනිහා කරන ස්වච්ඡන්දතාවයෙන් තමයි විනාශ කරගන්න එක විතරයි කියන්නේ. sorry ඉතින් මොකද කරන්නේ? ඒක තමයි කියන්න තියෙන්නේ. මිනිස්සුන්ට chance එකක් දුන්නොත් ඒක misuse කරන මිසක කවදාකවත් පාවිච්චි කරන්න දන්නේ නැති. හැම chance එකම මිස් වෙන යා හැම වෙලාවෙම හොරෙන් කාමේ වැඩි කරන්න තමයි chance එක පාවිච්චි කරන්නේ. මේ මාන්නේ වැඩි කරන්න තමයි පාවිච්චි කරන්නේ. මම ආයනේ වැඩි කරන්න තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේට වැඩි මේ අපරාධයක් තියෙනවා. මේට වැඩි හතුරෙක් විසින් හතුරෙකුට කරන දේ මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනම් තතෝ කරේ. ඒ සම්මහන්ස සතියෙන් යුක්තව යමක් කරනවා නම් ඒක සතියෙන් ඉන්නකොට කියනවා චේතනා කරන්න එපා. සුවච්ඡන්දතාවය පාවිච්චි කරන්න එපා කියලා ඒක තමයි සතිය කියන්නේ. සත්‍යන්තය පාවිච්චි කරොත් සතිය නෙවෙයි. සතිය දීපං කියන්නේ choicelessness. ස්වච්ඡන්දතාවය පාවිච්චි සතිය පාවිච්චි කරන ස්වච්ඡන්දතාවයක් ඕනේ. සතිය පාවිච්චි කරමි කියලා ස්වච්ඡන්දතාවයක් ඕනේ. ඊට පස්සේ සතිය නැගිටතර පස්සේ සතියට යන්න දෙන්න. ඉතින් සතිය නිර්වචනය කරනකොට පැහැදිලිවම කියනවා ඔය choiceless awareness කියන වචනේ දාලා තියෙන්නේ. ඊට පස්සේ යාට පාර පෙන්වන්න යන්න බෑ. ඌ යන පාර හොඳයි අපි තෝරන දෙන පාරට වැඩි. අපි කරන්න හදන්නේ සතිය දිනුන ආවට පස්සේ මේක යන්නේ මේක එපා කියලා අර ගොඩ ඉඳගෙන වතුර පීන මිනිසුන්ට උපදෙස් දෙනවා අපි. ඕනේ නෑ වතුරට බහැපේක දන්නවා වතුරට බැස්සට පස්සේ යන හැටි. එනිසා සතියෙම විමුක්තිය. සතියෙදීම හැසිරවීමේ අයින් කරන්න අයින් කරනවා මම ඉස්සෙල්ලා සතිය ගොඩ දියත් කරනකොට විශාල ප්‍රයත්නයක් කරනවා. දියත් කරාට පස්සේ හැසිරවීම අතහැරලා දාලා යන්න එක තමයි සතිය. නිසා සතියේ තියෙනවා විමුක්තිය රසය. විමුක්තියේ තියෙන විමුක්තිය පෙන්වන්න ඕන ගතිය සතිය නිර්වචනය කරනකොටම තේරෙන එක තේරුම් නැත්නම් ඉතින් කොච්චර සතිය වැඩුවත් ඒ කියන්නේ ඔය කියන සම්මා සතිය තාම තේරිලා නැහැ. තාම දිරවගෙන නැහැ. ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනයේදී වගේ මට මතක සම්මා සතියට එනකොට සති පහක් ගැන කිව්වා මම මේ සතහන් කරගෙන තියෙන හතරයි ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන සතිය ඉන්ද්‍රිය සතිය බොජ්ජංග බල සතිය බොජ්ජංග සතිය මේ මාර්ගාංග සතිය ඉන්ද්‍රිය සතිය බල සතිය කියන එක ඇහිලා තියෙනවා නැත්නම් සති බලය සති ඉන්ද්‍රිය ඔබ වහන්සේ ආයත් ප්‍රකාශ කළ අභාව ප්‍රඥප්තිය වටහා ගන්න තියෙන අවසානම ආසන්නම කාරණේ ශ්‍රද්ධාවයි කියලා. දැන් ඒකෙන් ඔබ වහන්සේ අදහස් කළේ භාව ප්‍රඥප්තිය ඉඳලා Taman නොදන්න අභාවයට යනකොට ඇතිවෙන බය නැති කරගන්න ශ්‍රද්ධාව අවශ්‍යයි කියන එකද? ඔය එතෙන්දි ප්‍රඥාව පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම ෂට ප්‍රඥාව වෙන්නේ. එතෙන්දි පාවිච්චි කරන ප්‍රඥාව අනිවාර්යයෙන්ම ෂටයි. ඒ නිසා ෂට ප්‍රඥාව නෙවෙයි යෝනිසෝමනසිකාට හේතු වෙන්නේ සද්ධාවම. ප්‍රඥාව නෙවෙයි. ඒ නිසා අපි ඔය කිව්වට මේ අනිකුත් ආගම් නිකන් මෝඩ සද්ධාවෙන් යන්නේ කියලා සද්ධාවේ සෑහෙන කෘත්‍යයක් තියෙනවා. අවිජ්ජා සූත්‍රයේ සරුවත්සංශ පෙළලා තියෙනවා යෝනිසමනස්කාරය පහළ වෙන්න ආසන්න කාරණා සද්ධාව. එචා එතෙන්දි තියෙන බුදුන් පිළිබඳව අදහගෙන යනවා මේක මැරෙන්නේ මැරිච්චාවයි රැකෙන්නේ රැකිච්චාවයි මම යනවා. හේතු කරන හොයන්න ගියොත් නම් ඉතින් අනිවාර්යයෙන්ම ෂටම තමයි. ඒ තමයි ෂට ෂටගති මායාව ගති කියලා කියන එක තර්කයට ලක් කරන්න යන්න එපා. තර්කයට ලක් කරන්න ගිය ගමන් ඡටගති පහන සද්ධාහට ලක් කරපුවාම තැහෙන අරසාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මේ ක්ෂණය මේ මේ එළඹ සිටි මේ මොහොත තුල මම නැද්ද? මේ පොඩ බලන්න මයික් එක අයින් කළා. මගෙන් අහන්නේ. ඒ වාගේ වැඩක්. මේක කවුද මගේ යමුඩ කැක්ක කරේ කියලා මිනිස්සෙක් ඇහුවා. ඉතින් දීපංකෝ උත්තර කවුද බල මේ අමුඩ කැත කරේ කියලා ඇහුවා. අමුඩ කැත කරන්නේ අමුඩ ගහපු එක නෑ අය වෙන කවුද? ඒ තරම් සියුම් ක්ෂණයකට යන්න මට තාම බෑ අම්මා. හරි ඒක නැත්නම් මම මෙයා ඉන්න නිසානේ මට බැරි වෙලා තියෙන්නේ. මට බෑ කියන්නේ මමද කිව්වේ. බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ බෑ බෑ පුළුවන් කියන්නේ ඉගෙන ගන්න ඉවරයි එතකොට කවුද එපයි කියන්නේ බෑ කියන ගත්තොත් බෑ තමයි තියෙන්නේ න්‍යායාත්මකව නම් එහෙම හිතෙනවා ආමුදුරනේ හරි ඒක ගියාම දවසක ඇදගෙන වැටේ හොඳයි අපිට සක්මන් කරන්න තියෙන වෙලාව ඥාණි 45ක් තියෙනවා සක්මන්ට අපි 6 මාත් එකතු වෙනවා එතකොට අර අයියේ කමටහන් දවසනේ අද තියෙන පරියන්ක ඔක්කොට. බලන්න. මේක තමයි ඇත්තට මේ පරිච්ඡම්පාද කොටාසේ තමයි ඒක තියෙන්නේ. ඉතින් ඔය මේ යන දේශනාවදීම පුළුවන් තරම් සම්බන්ධ කර ගන්න බලමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන්